ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේදී ගත කරන අවස්ථාවක් මේක අපේ වැඩමුළුවේ පළවෙනි දවසේ ඉතින් දිනචරියාවට අනුව අපි හැමදාම සුතානුග්‍රහිතයක් වශයෙන් ධර්ම දේශනාවක් සඳහා වේලාවෙන් කරගෙන තියෙනවා. ඉතින් අද දවසේ ඒ ධර්ම දේශනා වේලාවයි මේ පැනිලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා ඉදිරිපත් කළ යුතු ධර්ම කොටාශය වශයෙන් හඳුනා දීමේදී මට මතක් කරන්න තියෙන්නේ අපි පසුගිය මේ භාවනා වාරයේදී ඉදිරිපත් කරගත්තා වටිනා සූත්‍රයක් ඒකට සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින් නම තියලා තියෙන්නේ සුසීම සූත්‍රය කියලායි. ඒම නම කියන්නේ හේතුනේ මේ දේශනාවට මුල් වෙච්ච ප්‍රධාන චරිතය සුසීම නම් වූ පරිබ්‍රාජකෙක්. ඒ කියන්නේ වෙන නිකායක වෙන ਸਰුවචනහන්සේ යටතේ නොවි වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් යටතේ පැවිදි වෙච්ච පරිබ්‍රාජකෙක්. ඉතින් ඒ සූත්‍රය අපි පසුගිය පැවතිච්ච භාවනා වැඩමුළුවේදී භාගයක් විතර නිම කරා මට හිතුණා මේ සූත්‍රයේ පූර්ණත්වයේ සඳහා එතෙන් පටන් අද මේ වැඩමුළුවට ඒ මාතෘකායම දෙවෙනි කොටස ගන්නයි කියලා. ඉතින් එතකොටම කෙනෙකුට සැකයි තියෙන්න පුළුවන්. එතකොට අර මුල කොටහ ආරම්භේ නැතුව අපිට මේ දෙවෙනි කොටසෙන් පටන් අර ගැනීම නිසා අල්ලා ගන්න බැරි වෙනවා සමාරම්භයක් කරගන්න බැරි වෙයි කියලා මම උත්සාහ කරනවා පුළුවන් තරම්. එහෙම නොවි ඒ ඒ දවසේ දේශනාව ස්වාධීනව රස විඳින්න පුළුවන් විදිහට නැත්නම් ධර්ම කොටාස මතු කරගෙන භාවනාවට යොමු කරවන්න පුළුවන් වෙන විදිහටත් ඒ වගේම මුළු දේශනා මාලාවම ඇසීමෙන් ක්‍රමයෙන් ගැඹුරකට යන්න පුළුවන් වෙන ආකාරයටත් ඒක නිසා අද දවසේ අපි පටන් අරගන්න කොටස පිළිබඳව මාතෘකාව ඉදිරිපත් කරන්න කලින් අපි එදා දවසේ ගැනත් නැත්නම් ගිය පාරිචු කරපේ ගැනත් මතක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.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 දැන් මේ පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා ජාතිපච්චා ජරා මරණන්ති සුසීම පස්සතිටි. සුසීම ඔබ මේ ජරා මරණේ නම් වූ නැත්නම් දිරීම සහ මරණේ නම් වූ කාරණාව ජාතිය හේතු කරගෙන ජාතිය ප්‍රත්‍ය කරගෙන හට ගන්නක් බව දකින්නවද කියලා. ඒක නැත්තම් පිළිගන්නවද දකින්නවද ඒක ඒ විදිහට අදාහ ගන්න කැමැතිද කියලා. එතකොට සුචිම දෙන්නේ ඒවං බන්තේ කියන ආස්තික උත්තරයක්. එතකොටම ඒකෙන් ඇති කරගත්ත මේ පසුබිමින් සරුවත්ඥාසේ ප්‍රායෝගික පැත්තක් මතු කරනවා ಜಾති නිරෝධා ජරා මරණ නිරෝධෝති සුසීම පස්සටිදී. ඒ වගේම සුසීම පිළිගන්නවද යම් තැනක මේ ජරා මරණ දෙකට ජීවීම සහ මරණ දෙකට හේතු වන්නා වූ ජාතිය යම් තැනක නිරෝධ කරා නම් ජාතිය අපි තැනක ක්ෂය කරා නම් වැය කරා නම් නිරෝධ කරා නම් එමත්ින් අපිට ජරා මරණ දෙක ක්ෂය වැය නිරෝධේ කරන්න පුළුවන් කියන එක දකින්නවා මේක පිළිගන්නවා කියලා. ඒකට සුසීම කියන්නේ ඒවං බන්තේ එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් මේක තමයි අපේ අද දවසේ මාතෘකාව වෙන්නේ. ඉතින් අර මං කලින් පොරොන්දු වෙච්ච පරිදි අපි මේ ජවනිකාවට මේ සංසිද්ධියට එනකන් සුසීම සූත්‍රයේ මුල් කොටස අපි ඉතිහාසය ආරම්භයේ වශයෙන් මතක් කරගන්න. මේ සුසීම සූත්‍රයට පසුවිම සැලසෙන්නේ රජගහනුවර වේළුවනාරාමය. ඒ කියන්නේ සරුවත්නාංශී ශාසනයේ සෑහෙන දුරට ස්ථිරසාර වෙච්චි වුණාට පස්සේ ආරාම පිරිවෙන් පිළි අර ගන්නට යෙදුනට පස්සේ වෙච්ච සංසිද්ධිය. ඒ විතරක් නෙවෙයි ඒ වෙනකොට සරුවචනාංශගේ වැඩපිළිවෙල රට්ටු සලකලා සරුවචන් වහන්සේට සහ ඒ ගෝලබාල පිරිස්වලට සක්කාර ගරු සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චේන කියන වචනයෙන් සඳහන් වෙන පරිදි වාක්‍යයෙන් සඳහන් වෙන පරිදි සරුවච්චන් වහන්සේට සහ සරුවච්චන් ශ්‍රාවකයන්ට මිනිස්සු රට්ටු සත්කාර කරන්න පටන් අරගත්තා. ගරුකරන්න පටන් අරගත්තා. මානනීය බහුමානීය භූමානීය කරන්න පටන් ගත්තා. ඒ වගේම යටහත් පහත් පැවතුම් ඒ කියන්නේ ගරු කටීමේ ස්වરૂපයක් යටහත් පහත් පැවතුම් ගත පටන් අරගත්තා මේ නිසා සරුවචන් වහන්සේට සායේ ශ්‍රාවක පිරිසට අවශ්‍ය චීවර, සිවුරු, පිණ්ඩපාත ආහාර, සීනාසන, ලැබුම්ගෙවල් සහ බෙහෙත් පිළිකර වලින් අඩුවක් උනේ නැහැ. <coughs> බොහොම ලාභයෙන් ආඩ්‍ය වෙන්න පටන් ගත්තා. මේ ගරුකාර සම්මාන මානන පූජන අපචන අපචිතාව ලාභී තත්වේ නිසා අනෙකුත් පරිබ්‍රාජකයන්ට අසක්කතෝ අගරුතෝ අමානිතෝ අපූජිතෝ අනපචිතෝ අනබලාභිනෝ කියන විදිහට ඒ තිබිච්ච පිළේ සලකුම් කෞරව තත්ත්ව අඩුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ටිකක් ප්‍රසිද්ධ මට්ටමේ තියෙන්නේ නැති මේ නිසා මේ සුසීම නම් වූ පරිබ්‍රාජකයා මුල් කරගත්ත කණ්ඩායමක් ඉඳලා තියෙනවා ඒ පරිබ්‍රාජකා රාමයක ඒත්ව කතා වෙලා තියෙනවා දැන් මේ යන තාලෙන් සරුවචන් ආචකේ පැත්තට එන්නේ එන්නේ ගරුකාර සම්මාන පුහානන පූජන වැඩි වෙනවා අපට අඩු වෙනවා මේ නිසා බැරිද අපේ කෙනෙක් සරුවචනාංශ ළඟට ගිහිල්ලා උන්වහන්සේ දේශනා කරන ධර්මය අහගෙන ඇවිල්ලා අපට කියලා දෙන්න. එතකොට අපිට පුළුවන් ඒ අත්තන්ට අපේ ධාවකයන්ට ධාවකයන් ශ්‍රාවකයන්ට රට්ටුන්ට මේ බණ කියලා දීලා ওই වාගෙම ලාභ සත්කාර ලබන්න. අපිටත් එතකොට ඒ රහස දැනගත්තොත් ඒ සමීකරණ දැනගත්තොත් ඒ කියලා දෙන ක්‍රමයේ දැනගත්තොත් අපිටත් ලාභ සත්කාර ලබන්න පුළුවන් කියලා ඒ ඇත්තන් අතර මතිමතාන්තර පහළ වුණා පහළ වෙලා එවැනි තැනකට යන්න සුදුස්සා විදියට ඒ ඇත්තන්ගේ නායකයම පත් කරගත්ත සුසීම කතා කළා කිව්වා අපිට මෙහෙම තත්වයක් තියෙන එක ප්‍රසිද්ධයි ඒක නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සරුවචනාස් ළඟට ගිහිල්ලා මේකේ රහස දැනගෙන එන්න මේ ලාභ සත්කාර සම්මාන වැඩි වෙන ක්‍රමය අපට උගන්වන්න. එතකොට අපටත් ඒවා අපේ දායකකාරක ආදීන්න කියලා ලාභ සත්කාර ලබන්න පුළුවන් කියලා. ඒ නිසා මෙතන ආරම්භයේ පෙන්නනවා මේ ගැම්ම ඇවිල්ලා තියෙන්නේ ලාභ සත්කාර පූජන මානන ලබන පසුබිමි. මේකට එකඟ වෙච්ච සුසීම ආනන්ද ස්වාමීන් වහන්සේ මාර්ගයේ සරුවචනාංශය ළඟටපත් වෙලා පැවිදි උපසම්පදාව ලබනවා. ආන්නේ මේ පැවිදි උපසම්පදා ලබලා දැන් සුසීම ස්වාමීන් වහන්සේ වෙනවා. සුසීම ස්වාමීන් වහන්සේ බවටපත් වෙලා එයා එක්ක බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙද මේ සරුවචනාංශිකෙන් මේකට අවශ්‍ය මේ මූලික රහස එහෙම නැත්නම් ගුරු මුට්ටිය ලබා ගන්න කියලා. අන්නේම බලාගෙන ඉන්න දවසක එයාට දකින්න හම්බුණා එයා බලාපොරොත්තු වෙච්ච සිද්ධියක්. ස්වාමීන් වහන්සේලා කීප නමක් ඇවිල්ලා භාවනා කරලා තම තමන්ගේ තම තමන්ගේ බලාපොරොත්තු මාර්ග ඥාන සාක්ෂාත් කරගත්තා ඵල සාක්ෂාත් කරගත්තා කියලා සරුවචනස ළඟට ඇවිල්ලා අඤ්ඤ භාව ප්‍රකාශ කරා. තමන්ගේ ගීගේ අතාරපු වැඩේ සිද්ධ කරගත්තා. භක්මචාරී <clears throat> වාසය ඉවර කරගත්තා. කලීතු කෘත්‍ය නිමයි අපි අපේ විමුක්තිය ලබා කරගත්තා. එයින් ਸਰවඥාන්සේකට නිහඬභාවයෙන් පිළි අරගත්තට පස්සේ සුසීම ඒ පිරිස පස්සේ ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා දැන් ඔබ වහන්සේලා මේ ਸਰවඥාන්සේ වැඳලා නමස්කාර කරලා ප්‍රකාශ කරේ දැන් තම තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච බව නේද කියලා. එතකොට ඒ පිරිස ඒ සුසීමගේ ප්‍රශ්නෙට ඔව් කියන උත්තරය තමයි දෙන්නේ. ඔව් ඔව් කියන එක ඇත්තයි. අපි ਸਰවඥාන්සේ කියලා මතක් කරේ අපි වසන් ලද බඹසර සහිතව කරන ලද කෘත්‍ය සහිතව බර බෙම තබූ පිරිසක් පාටපත් උනායි කියන. ඉතින් එතකොට සුසීමට සන්තෝෂ වෙනවා. දැන් මේගොල්ලෝ ගාව රහස තියෙනවා දැන්. මේගොල්ලෝ ගාව මේ චරුවචනන්සේ හොඳටම දාන්න අනුමත කරන පිරිසක්. ඉතින් ඒ නිසා මේගොල්ලන්ගෙන් මේ ලාභ සත්කාර සම්මාන සිලෝක ලබන රහස ලබා ගන්න අදහසින් සුසී මහනවා දැන් ඔයගොල්ලෝ යන්න ඕනේ ඒ પરමාර්ථ தත්තරපත් වුණා නම් ඔයගොල්ලෝ ගාව විවිධ 이르දි ප්‍රාතිහාර්ය තියෙනවා. මේ බිත්ති හරහා යන්න පුළුවන් වතුර ඇවිදින්න පුළුවන් පොළවේ කිමිදෙන්න පුළුවන් අහසේ කුරුල්ලෙක්සේ පියාඹන්න පුළුවන් එක්කෙනෙක් විඳලා දහසක් වෙන්න පුළුවන් මෙන්න මේ විදි ප්‍රාතිහාර ඔබතුමන්ලා ගාව ඇතයි මම විශ්වාස කරනවා මොකද ඒ උත්තමාර්ථයට පත්වෙච්ච නිසයි කියලා. නමුත් අර ස්වාමීන් වහන්සලා කියනවා නෑ අපි ළඟ එහෙම එකක් නෑ අපිට එහෙම ඉදි ප්‍රාතිහාර නෑ ඉදි විද ඥාන කියලා මේකේ පොතේ කියවෙන්නේ. ඉර්ධි විද ඥාන අපි ළඟ නෑ කියලා. ආ එහෙමනම් සුසී මහනවා ඔබතුමන්ලා ළඟ මේ කියලා පැමිණිච්ච ඇත්තෝ ළඟ පදයට પ્રાપ્ત වෙච්ච ඇත්තෝ ළඟ ඈත සිදුවෙන දේවල් අහන්න පුළුවන් දිබ්බසෝත ඥානෙ තියනවාද කියලා. ඈත තියෙන දේවල් දැන ගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්, අහ ගන්න පුළුවන් දිව කන කියලා මේක සඳහන් කරනවා. ලිබ්බසෝත ඥානෙ කියනවා කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියනවා ඒකත් නැහැ කියලා. අපි ළඟ අපි ඥානය සාක්ෂාත් කරබව හැබෑව නමුත් අපිට ලිබ්බසෝත ඥානෙ නැහැ කියලා. ඊට පස්සේ අහනවා එහෙනම් අනුන්ගේ හිත දැනගන්න පුළුවන් චේතෝ පරිච්ඡේද ඥානෙ තියෙනවාද කියලා. චේතසෝ චේත චේතසෝ චේතෝ පරිච්ඡ ඥානෙ කියන්නේ අනුන්ගේ හිතේ මේ වෙලාවේ තියෙන රාගයේද, ద్వේෂයේද, මෝහයේද මහත්ගත හිතක්ද අමහත්ගත හිතක්ද ආදි වශයෙන් තව කෙනෙකුගේ හිත කියවන්න පුළුවන් ඥානෙ මම ඔබතුමන්ලා ළඟ ඇතයි විශ්වාස කරනවා. එතකොටත් ඒ හැමතුරු කියනවා නෑ එහෙම එකක් අපි ළඟ එහෙම අනුන්ගේ හිත කියවන්න පුළුවන් ඥානයක් නෑ කියලා. එතකොට අහනවා එහෙනම් ඔබතුමන්ලා ගාව පෙරවිසු කඳපිලිවෙත දන්නා ඥානෙ තියනවාද කියලා. තමන් මේ මේ ආත්මවල ඉඳලයි මෙතෙන්ට ආවේ. ඒ ඒ ආත්මේ මේ නම මේ ගෝත්‍රය මේ වර්ණය මේ ආහාරය මේ ස්වර්ණ දුර්වර්ණ භාව ආදි වශයෙන් තමන් හිටපු ඒ పూర్ව නිවාසානුස්මෘති ඥාන පෙරවිසු කඳ පිළිවෙත කියලා මේක සිංහලෙන් කියන. ස්කන්ධ පරම්පරාව කියන්න පුළුවන්. ඒ ශාස්ත්‍රය කියන එකක් නැහැ කියලා. එහෙම පෙර ආත්ම කියන්න පුළුවන් ශක්තියකුත් නැහැ කියලා. එතකොට අහනවා වහන්සලාට එන දිබ්බ චක්කු ඥානෙ තියනවාද ඈත තියෙන දේවල් බලන්න පුළුවන් කම. දිවස් කියලා අපි මේක සිංහලට කියනවා දිවස පහළ වෙලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සලා කියනවා ඒත් නැහැ කියලා. ඊට පස්සේ අහනවා ඔබ වහන්සලාට එහෙනම් ආරුප ධානය තියනවාද කියලා. නේව සංඥා ආකින්චඤ්ඤායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ ආකින් ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතන කියන මේ අරූප ධානය තියෙනවා. ඒ සඳහන් ඒකත් නැහැ කියන්නේ. දැන් එතකොට සුසීම බලාපොරොත්තු වෙච්ච දේ බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් ඉෂ්ට වෙන ගතියක් නැහැ. ඒකට කියනවා දැන් ඔබ වහන්සේලා දැන් කිව්වා මේ මාර්ගඵල ඥාන රාශියත් සාක්ෂාත් කළයි කියලා. නමුත් එක්කෙනෙකුට ළඟවත් ওই කියන මේ irdivid ඥාන, දිබ්බසෝත ඥාන, හිත දැනගන්න ඥාන, පුබ්බේ නිවාසානුසය මොනවත් නැහැ කියලා මට මේක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා. ඒ කියන්නේ ඒ සුචීම යනකොට හිතාන ගියේ යම් කිසි කෙනෙක් ඒ කියන ප්‍රතිපදාව સમાપ્ત කරනකොට අනිවාර්යයෙන් මේ යත්තන්ට මේ ඉර්ධිවිද ඥාන එහෙම නැත්නම් මේ මැජික් පෙන්වන්න පුළුවන් ගති තියෙන්න ඕනේ. දැන් මේ රට්ටු සලකන්නේ ඔන්න ඕවට තමයි කියන්නේ. මේ රට්ටු සලකන්නේ මිනිස්සෙයින්ට මේ භාවනා යෝගීන්ට නැත්නම් මේ වඩන ලද භාවිත මනසක් ඇති ඇත්තට සලකන්නේ සුසීම ගෙමින්ෙන් හැටියට බලනකොට ඔය වගේ විශිෂ්ට අභිඥා ඇති අත්තන්ට. ඉතින් ඒ නිසා සුසීම හිතුවේ අරහත්ඵල සමාපත්තිය වගේ බරපතල විපස්සනා ඥාන මේ කියන අභිඥාත් එක්ක ගලපලා. නමුත් ඒක හරියටම වචනේ දීලා අහනකොට ඒ පිළිස කියනවා නෑයි කියලා. එතකොට කියනවා ස්වාමීන් වහන්සේ මේක මට කියලා දෙන්නේ. ඊට පස්සේ කියනවා එහෙම අපිට කියලා දෙන්න තේරෙන්නේ අපි ඇවිල්ලා පඤ්ඤා විමුක්ති ක්‍රමයට නිවන් ලැබුව කට්ටිය කියලා. අපි මේ නිවනට ලංකිරුවේ විපස්සනා ක්‍රමයට. එහෙම නැත්නම් ප්‍රඥා මාර්ගයෙන් ගියේ. ඉතින් සුසිම කියනවා ඒක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කොහොමද මේ ප්‍රඥා මාර්ගයෙන් විමුක්තිය ලබනවා කියන එක නැත්නම් සුද්ධ විපස්සනා ක්‍රමයට වගේ විමුක්තියක් ලබනවා කියන එක සුසිම අදහන්නේ. ඊට පස්සේ ආම්දුර කියනවා සුසිම ඔබට තේරුණා වේවා නොතේරුණා වේවා අපි පඤ්ඤා විමුක්තයි. ඒකයි. පළවෙනි ජවනිකා ඉවරයි. දැන් සූසීම සම්පූර්ණ හිතපු දේ ඉෂ්ට වෙලා නැහැ. ඒක නිසා සුචීම ඊගාවට යනවා බුදුහාමුදුර ගාව. කීලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ ශාසනයේ පැවිදි උපසම්පදා ලබාගත් කෙනෙක්. ඉතින් ඒකෙදි වටිනා සිද්ධියක් වශයෙන් මේ ඔබ වහන්සේ ළඟට ආවිල්ලා මේ පොඩ්ඩකට ඉස්සලා කතා කරපු ඒ අඤ්‍ය භාව ප්‍රකාශ කරලා ස්වාමීන් වහන්සේලා මං හම්බුණා. ඒ ස්වාමීන් වහන්සේලා පිළිගත්තා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ භ්‍රමචරියට ආවනම් පැවිදි වුණා නම් අරණ්‍යගත වුණා නම් වැඩ කරගෙන ඉන්නේ කියලා. නමුත් ස්වාමීන් වහන්සේ ඒ කට්ටිය මේ මේ කියන එකම ඉද්ධි ප්‍රාතිහාර මොනක්වත් නැහැ. ඒගොල්ලෝ ඒක ප්‍රසිද්ධියෙම පිළිගන්නවා. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ අපි පඤ්ඤා විමුක්තයි කියලා. මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මට ඒ නිසා කරුණා කරලා මේක ගලපලා දෙන්නයි කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ අර සාලිමත්වයට හරක් කියනවා වගේ බුදුහාමර කියනවා බුබ්බේවකෝ සුසීම ධම්මට්ටි ඥානම් පච්චා නිබ්බාණං කියලා. සුසීම ඉස්සල්ලාම මිනිස්සෙකුට මේ ධර්මයේ පදනම එහෙම නැත්නම් ප්‍රත්‍යය වැටෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රත්‍ය වැටෙන මට්ටමට ඇවිල්ලා තමයි එයා විනිශ්චය කරන්නේ නැත්නම් තීරණය කරන්නේ මම දැන් නිවනට යනවාද කියලා. ඒ නිසා යම් කිසි කෙනෙකුට නිවනට යන්න ඉස්සලා ධර්මයේ පදනම සකස් වෙන්න ඕන. ප්‍රත්‍ය සකස් වෙන්න ඕන. ඒ ප්‍රත්‍ය සකස් වීමට කියනවා ධම්මටිචි ඥානය කියලා. ධර්මයේ තහවුර ලබන හැටි. ඒක ලැබුවට පස්සේ තමයි යානිවනට යන්නේ. ඒක නිසා බුදුහාමුදුරු කියන්නේ ඔබතුමාටත් මේ නිවන දැනගන්න හෝ මේ වෙච්ච සංගතිය මොකද්ද කියලා දැනගන්න හෝ මේ කෙටියෙන් කියන දේ විස්තර වශයෙන් දැනගන්න නම් අඩු ගන්න මේ ධම්මටිචි ඥානෙවත් තියෙන්න ඕන. එතකොට තමයි මේ නිවන කියන්නේ මොකද්ද නිවන ලැබපු ඇත්තෝ කොහොමද අඳුනාගන්නේ එයත්ෝ මේක කරන කතාව මොකද්ද කියලා තේරෙන්නේ කියන අදහස දෙනවා. ධම්මටිච ඥානෙ ලැබුවාට පස්සේ තමයි නිවන් ලබන්නේ. එහෙම නැත්නම් මේ නිවන කියන එක වගේ පාරට gediye පිටින් අවබෝධ කරගන්න අමාරු එක අඩු ගන්න පියවර දෙකකට ඕනේ අවබෝධ කරගන්න ඉස්සලා ඒ නිසා කෙනෙකුට නිවන අවබෝධ කරගන්න ඕන කෙනෙකුට හෝ නිවන ප්‍රමාණ කරන්න අවදි කෙනෙකුට හෝ විස්තර වශයෙන් දැනගන්න ඕන කෙනෙකුට එච්චර ඒක තේරෙන්නේ නැත්නම් මේ ධම්මටිචිය කියන යථා භූත ඥාන දර්ශනය කියන ප්‍රත්‍ය සහිතව කාරණා දැන ගැනීම කෙරෙන්න ඕනේ. ඊට පස්සේ සරුවචනාංශේ ඒ කියන ධම්මටිචිය නැත්නම් ප්‍රත්‍ය සහිතව පදනම සහිතව මුලත් සහිතව ධර්මයේ තේරුම් ගැනීම සඳහා ප්‍රශ්න වර්ගයක් නගනවා. අහනවා මේ මූල ධර්ම වශයෙන් සඳහන් කරන මේ පුද්ගලයෙක් කෙනෙක් ආත්මයක් කියනකොට මනුස්ස ආත්මයක් කියනකොට ඒකේ රූප කොටාසයක් තියෙනවා විඳීම් වේදනා කොටාස වගේක් තියෙනවා සංඥා කියලා හැඳිනීම් කොටාස වගේක් තියෙනවා සංස්කාර කියලා මේ සකස් කිරීම අරැඳීම් රස කිරීම කොටාසයක් තියෙනවා විඥානය කියලා දේවල් දේවල් වෙන්කොට දැනගන්න කොටාසයක් තියෙනවා ආන්නේ විදිහට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා පාලියෙන් සඳහන් කරන මේ කොටාසෝල රූප කොටාසේ අරගෙන අහනවා සුසීම හාමුදුරන්ගෙන් බුදුහාමුදුරෝ සුසීම මොකද හිතන්නේ මේ අපිට මේ ලැබිලා තියෙන මේ ආත්මේ පවත්වාගෙන යාම සඳහා ලැබිලා තියෙන මේ රූපේ ස්ත්‍රී රූපේ නැත්නම් පුරුෂ රූපේ ගත්තාම ඒක නිට්ටයද අනිත්‍යද කියලා. එතෙන්දී සුසීම හාමුදුරෝ කියනවා අනිච්ඡම් භන්තේ මේක පෙරලෙන සුළුයි. තාම ලදරු වයසේ ඉඳලා ළමා වයසට යනවා ළමා වයසින් ඉඳලා මධ්‍යම වයසට යනවා මධ්‍යම වයසින් ඉඳලා මහලු ආයසට යනවා ඊට පස්සේ පෙරලියෙන් පස්සේ ඒක ඉතින් නැති වෙලා යනවා එහෙම නැත්නම් ලදරු ආයසෙදම නැතිලා යන්නත් පුළුවන් ඒක නෑ කිසිම දෙයක් ඒක විපරිණාමයි අනිත්‍යයි වෙනස් වෙන සුළුයි පෙරලෙන සුළුයි එනිසා රූපය අනිත්‍යයි එතකොට අහනවා මේ ඒ රූප ධර්ම වශයෙන් තියෙන රූපට වඩා assume වෙන අරූපී ධර්මයක් වෙන නාම ධර්මයක් වෙන විඳීම් කොටාස දවසක් පුරා අපි විඳින දැනීම් විඳීම් කොට්ටාස ගත්තාම ඒ කොට්ටාස එකම තාලෙට අවිපරීතව එක සමානව තියෙනවා නැත්නම් ඒක විපරීත භාවයට අනිත්‍ය භාවයකට වෙනස් වෙන සුළු භාවයකටපත් වෙනවා කියන්නේ. එතකොට සුසීම කියනවා වේදනාවත් වෙනස් වෙන සුළුයි කියලා. ඒ කියන්නේ වෙනස් වෙන සුළු බව, අනිත්‍ය බව ඒක ඉතින් මූලධර්මයට බැලුවත් ඒක එහෙමයි කියන්නේ. ඒතර ගන්නවා අපි එක එක දේවල් හඳුනා ගන්නවා. දෙයක් හඳුනාගත්තට පස්සේ අපි මේ හඳුනා ගැනීම ඒ ඒ සිද්ධියත් එක්කම දිගටම දිගටම ගැටමින් පවතිනකොට අපේ හඳුනා ගැනීම පදාසේ පරාසය වෙනස් වෙන සුළුද නැත්නම් එක තාලෙටම තියනවාද කියලා. ඒතර සුසීම කියනවා නෑ මොන දෙයක් වුණත් හඳුනා ගන්න ගිහලා ගොඩක් කල් ඇසුරු කරන්න ඇසුරු කරන්න ඒ හඳුනා ගැනීමේ පරිණාමයක් විපරීත භාවයක් සිදු වෙනවා. ඊට පස්සේ ඒ අනුව අපි කරන සකස් කිරීම වගේක් තියෙනවා. අපි ප්‍රතික්‍රියා වගේක් තියෙනවා. රැස් කිරීම වගේක් තියෙනවා. එහෙම නැත්නම් අරැඳීම් වගේක් තියෙනවා. හඳුනා ගැනීම මත ඒවත් ඒකාකාරී ගතියක්ද අවිපරීත ගවට්ට තියෙන්නේ. නිට්ටය බවද්ද තියෙන්නේ. එතකොටත් කියනවා නෑ මේ අපි ඒකට දක්වන ප්‍රතික්‍රියාවලත් නැත්නම් සකස් කිරීම වලත් අරැඳීම් වලත් රැස් කිරීමෙත් විපරිණාමයක් තියෙනවා. වෙනස් වීමක් තියෙනවා. ඒතර මේ ඔක්කොම දැක දැන ගන්නා වූ හිත පිටිපස්සේ තියෙන හිත ඒකාකාරී වෙනස් වෙන්නේ නැති සුළු ධර්මතාවයක්ද එහෙම නැත්නම් ඒකත් වෙනස් වෙන සුළු. එතනදිත් පිළිගන්නවා සුසීම රූප විතරක් නෙවෙයි අරූපී ධර්ම වෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සියල්ල වෙනස් වෙන සුළුයි කියලා. එතකොට බුදුරජාණන් තහනම් මෙහෙම යම් කිසි දෙයක් මේ විදිහට වෙනස් වෙන සුළු නම් වෙන විදිහට කියනවා නම් එක මොහොතකටවත් ස්පාසු ගන්න දෙන්නේ නැතුව පෙරලෙන සුළු නම් ඒක සැපද්ද දුකද්ද කියලා. එතකොට සුසීම කියනවා ඒ විදිහට වෙනස් වෙන සුළු දෙයක් නම් ඒක දුකක් කියලා. එතකොට පුත්‍රයන් කියනවා ඒ විදිහට පෙරලෙන සුළු දුක් දෙන්නා වූ මේ රූපය හෝ වේදනාව හෝ සංඥා හෝ සංස්කාර හෝ විඥාන කියන මේ කොටසක් මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා අදහා ගන්න තරම් වටිනවද? ප්‍රමාණ කරන්න වටිනවද කියලා. බුදු සුචිම කියන යමක් පෙරලෙන සුළුන යමක් ඒක දුක පිණිස තියෙනවා නම් එවැනි දෙයක් මේ නිට්ටය වූ සුඛ වූ සුභ වූ ආත්මයක් වශයෙන් ගන්න වටින්නේ නැහැ ඒක තමයි ජීවන ජවනිකාව. දැන් මේ ධම්මටිච්ච ඥාණයට සුචිම හඳුන්වා දෙන වෙලාව. ඒකට කිට්ටු කරගන්න වෙලාව. අපි මේ තමන් කියාගන්න මම කියාගන්න ස්ත්‍රියක් කියාගන්න පුරුෂයක් කී පුරුෂෙක් කියාගන්න මේ මනුෂ්‍ය ආත්මයේ ඒ කොටස පහම මූල ධර්ම වශයෙන් බැලුවොත් ඒවා වෙනස් වෙන සුළුයි වෙනස් වෙන නිසා දුක් දෙන සුළුයි එවැනි වේදනා වෙනස් වෙන දුක් දෙන මේ දේ ආත්මය වශයෙන් කියන්න වටින්නේ ඉතින් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා යම් කිසි කෙනෙක් බුදුබණ අහලා නැත්නම් අසුතවත් පු탁ඥයෙක් එහෙම නැත්නම් අන්ධ පු탁ඥයෙක් වුණොත් එයා ඒ බව දන්නේ නැහැ. ඒ වෙනුවට සුතවත් වූ ආර්ය ශ්‍රාවකයා අහලා හෝ හිතට වද්දාගෙන හෝ තම් භාවනා වශයෙන් දන්නවා මේ රූපය අනිත්‍යයි යමක් අනිත්‍ය නැක දුකයි ඒ නිසා ඒක අනාත්මයි මේ නිසා ඒකේනා මේ රූපය මම කියා ගන්න ආධාර කරගත්ත මේ රූපේ නැත්නම් රූපකය ඇලි බැඳි ගන්නේ නැහැ ඒක කෙරේ තියෙන විඳීම් රස විඳීම් අගේ ආඩම්බර කිරීම අඩු වෙන්න පටන් ගන්නවා නිර්වින්දනයක් විඳීම වෙනුවට රස බැලීම වෙනුවට ආස්වාද කරන වෙනුවට මේ රූපය වෙනස් වෙන සුළුයි දුක් දෙන සුළුයි ආත්මයක් නෙවෙන සුළුයි කියනකොට ඒකෙන් කලකිරීමකට ඇති වෙනවා ඇත්ත වචනේ කලකිරීම තමයි යම් කිසි දෙයකට ආශාවෙන් ප්‍රේමයෙන් ඒක දිහා සාදරව බැලුවොත් ඒක දිලිසෙන ලස්සන සිත් ගන්නා සුළු දෙයක් වුණාට ඒ දේ දිහා මිච්ච මේ වගේ කලකිරිච්ච හිතින් බලනවා ඇත්ත දැකලා ඒක දිහා රංජනය කරගන්න බැරුව යනවා. ඒ රංජනය කරන බැරි කමට බුදුහාමුදුර දෙනවා තමයි විරංජනීය කියන්නේ. එහෙම නැත්නම් මනාප විදියට ආශා විදියට දැක්කොත් ඒක පිළිබඳව රංජනයක් ඇති වෙනවා. කලකිරීමේ යුත්තෝ යථාභූත හැටිය බැලුවොත් ඒක විරංජනයක් ඇති වෙනවා. එතකොට විරාගයක් තමයි පහළ වෙන්නේ. මේ දෙයකින් මෙන්න මේ විදිහට කාරණා දැනගෙන විරාග වුණොත් ඒ දෙයෙන් ආය දුකක් එන්නේ ඒ දේෙන් විමුක්ත වෙනවා අපි. ඒ දේෙන් සැපෙන්නෙත් නැහැ, දුක්ෙන්නෙත් නැහැ. ඒ දේට තියෙන සම්බන්ධතාවය නැති වෙනවා. ඒක නිසා යා විමුක්තියක් ලබනවායි කියලා කියනවනම් මේ දේ ඇති හැටිය දකින්න ඕනේ, දැකලා කලකිරෙන්න ඕනේ. කලකිරලා ඒකේ කලකිරිච්ච හිතින් බලනකොට එහි තියෙනා වූ රංජනය කරන බව, එකතු කරන බව, මම කියා ගන්න බව වෙනුවට ඒකේ විලඳ විරංජනය කරන බවක්, විරාග කරන බවක්, ඒ වගේම මිදිච්ච ගතියක් එනවා. ඉතින් ඒක ඉතින් ওই රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධ වශයෙන් උන්ට ලස්සනට එකින් එක එකින් එක විස්තර කරා. ඉතින් අපි ගිය දවස් 10 වගේ කාලය තුල ওই ටික තමයි කරේ. අර සුසීම සූත්‍රයෙන් කොටස් අරගෙන උත්සාහ කළ බැලුවා මේ රූපස්කන්ධ වශයෙන් අපිට අත්දකින්න විඳින්න දැක බලා ගන්න පුළුවන් කොටස ඒකාකාරද එහෙම නැත්නම් වෙනස් වෙන සුළුද වේදනාව වශයෙන් ලබන විඳීම් කොටස් වර්ගයක් තියෙනවා. ශප් විඳීම්, දුක් විඳීම් කියලා එව්වත් ඒකාකාරීව <clears throat> අවිපරිචව තියෙන දේවල්ද වෙනස් වෙන සුද්ධ කියලා. එහෙම නැත්නම් හඳුනා ගැනීම සඳහා අපි නම් කිරීම, ලේබල් කිරීම තියෙනවා. ඒ හඳුනා ගැනීම පිළිබඳව හොඳට හිත යොදලා මේවා ඒකාකාරද වෙනස් වෙන සුද්ධ. ඒ අනුව අපි හඳුනාගත්ත පස්සේ හොඳයි කියා ගන්නවා, නරකයි කියා ගන්නවා, හොඳ ඒවා එකතු කරනවා, නරකව විසි කරනවා. ඔය කියන දේ, ඔය කියන සකස් කිරීම ගොඩ සංස්කාර ගොඩ ඒවා ලද්දාපටම් මේ වෙනකොට එකම ආගයක් ආඩම්බරයන් තිබුණා නැත්නම් මේ වෙනස් වීම වෙලා තියෙනවා. මේවට පිට වෙන විඥාන. ඉතින් මේ බලාන බලාන යනක යනකොට අපිට සිද්ධ වෙන්නේ බා යෝගාවචරයන් විදියට මේ ආස්වාච ප්‍රස්වාචය හරහා කරන සක්මන් භාවනාව හරහා එනතයි දිනදා ජීවිතය අපි කරන වැඩකදී මේක මේ වැඩේදී මේ ආස්වක්මනේදී මේ ආස්වාස ප්‍රසවාසයේදී මේ රූප කොටාසය කියනක වෙන් කරගෙන හිතින් හිතින් වෙන් කරගෙන ඒකේ තියෙනා වූ මේ පෙරලෙන බව වෙනස් වෙන සුළු බව දුක් දෙන බව දවන තවන බව සහ Tamanට ඕන විදිහට පවත්වා ගන්න බැරිකම මෙන්න මේක සාක්ෂාත් වෙනව නැත්නම් මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් උත්සන්න ආසන්න වශයෙන් දක් ගන්න පුළුවන් වෙනවා නම් ඔය මූල ධර්ම වශයෙන් කියන රූපේ අනිත්‍ය දුක්ඛනාත්ම බව වේදනා අනිත්‍ය දුක්ඛනාත්ම බව අපි අස්පනා පිට දකින විඳීම හරහා සංඥාව හරහා සංස්කාර හරහා විඥානය හරහා අද්දක ගත්තොත් එදා අවුරුදු 2500 600 අතර කාලයක් 2550 600 අතර කාලයේදී ඉන්දියාවේදී සුසීම සහ බුදුචානන් වහන්සේ අතර ඇති වෙච්ච ඒ දෙබසෙන් ගම්ම්‍ය වෙනදී ප්‍රායෝගික කොටසදී අපිට සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඒක බුදුහාමුදුරුවෝ සුසීමට කියපු බණක් නෙමෙයි අපට කියපු බණක් වගේ අපිට පොරොජම් ගන්න පුළුවන්. මේ විදිහට බුදුහාමුදුරුවෝ ඒ සූත්‍රවත් වූ ආර්ය ශාවකෙක් බවට නැත්තම් ඇසු විරු තැන් ඇත්තා වූ ධම්මට්ටි ඥානයක් ඇති කෙනෙක් බවට යනකන් සුසීමව මේ සාකච්ඡා මාර්ගෙන්පත් කරනවා. පත් කළ ඉවරලා මේ අපි මේ දෙවැනි වැඩමුළුව පටන් ගැනීමට හේතු වුණා වූ ආය ප්‍රශ්නාවලිය පටන් ගන්නවා. ආයහනවා දැන් රූප වේදනා සංඥා සංකාර කියලා කඩලා නාම රූප කොටසට එක පුද්ගලෙක් කඩලා එක විදියකට ඒ තුල ඇත්තා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැකලා ඒ නියම කලකිරිච්ච ස්වරූපේ. නැත්නම් ඇති හැටි දැක ගන්නා ස්වරූපේ මේක දිහා බලනකොට ඒකේ වෙනස් ආකාරයක් තියෙන බව විරංජනාකාරයක් පෙන්ලා අහනවා. ජාතිය ඇති කල්හි ජරා මරණය වෙනවයි කියලා උඹට උඹ පිළිගන්නවා. ඒක නැත්නම් උඹට දකින්නවද කියලා. ඉපදුනොත් ඉපදීම හේතු කරගෙන මැරීම සිදු වෙන බව දකින්නවද කියලා. ඉතින් මම හිතන්නේ අන්‍යාගමිකයන් කෙනෙක්ගෙන් ඇහුවත් ඒක සාමාන්‍ය තර්ක ඥානට වැටහෙනවා. ඊට පස්සේ බුදුහන්සේ ඒක ටිකක් ගැඹුරක් දීලා අහනවා මේ ಜಾතිය නැති කළොත් ಜಾතිය නිරුද්ධ වුණොත් ක්ෂය කළොත් වැය කළොත් ජරා මරණ දෙක නිරුද්ධ කරන්න පුළුවන් ක්ෂය කරන්න පුළුවන් වැය කරන්න පුළුවන් කියලා පිළිගන්නවා. ඒක දකින්නවද කියලා. ඉතින් සුසීම කියන දකින්නයි. ඉතින් මං හිතුවේ අද අපි මේ කරගෙන යන භාවනා හැටියට ඒ එක පුද්ගලයේගේ මෞකුසින් බිසවීම කියනා වූ જાතියත් අවසානයේ සිදුවෙනා වූ සම්මුති මරණයත් කියන මේ ජාති ජරා මරණ කියන මේ සංසිද්ධිය එක හුස්මකට සම්බන්ධ කරලා එක පියවරකට සම්බන්ධ කරලා එක හැපීමකට සම්බන්ධ කරලා අපි බැලුවොත් මේ කියන එකේ සූක්ෂම වශයෙන් දැක ගන්න තරම් අපේ හිත සූක්ෂම බවක් තියෙනවා. ඒක එක පැත්තක්. අනිත් එක මේ සුසීම පිළිගත්තට අපිත් මේක පිළිගන්නවා. පිළිගැනීම මට්ටම් තුනක් තියෙනවා. අසුවිරු සුතමේ ඥාණයෙන් පිළිගන්න පුළුවන් අපට. එහෙම නැත්නම් අපට තර්ක ඥාණයට දාලා අන්වේ ක්‍රමයට ණය විපස්සනාවට චින්තාමය වශයෙන් පිළිගන්න පුළුවන්. ඒක ඊට වඩා හොඳයි. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්ද කියලා. මේ කියන දේ අත්දකින්න පුළුවන්. සාක්ෂාත් කරන්න පුළුවන්ද කියලා බැලුවොත් ඇයි එහෙම බලන්නේ කියලා ප්‍රශ්නකුත් එනවා. මේ ජරා මරණ දෙක නැති කරන්න උත්සාහ කරනවා කියන එක නම් ඇයි එහෙම කරන්න ඕන කියලා කවුරක්වත් ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද හැම කෙනාම තනිය තින්නේ අත් දෙකින්ම ඡන්දේ දෙනවා. පුළුවන් නම් ජරාවටපත් නොවි ඉන්න ක්‍රමයක් තියෙනවනේ. ඒකට ඕන ගාණක් ගෙවනවා. ඒකෙම මරණේ නැති කරන්න පුළුවන්කමක් තියෙනවනම් අම්මා හරි විකුණනවා. ඒක නම් ආයේ කතා දෙකක් නැහැ. ඒක සඳහා මම හිතන්නේ දෙසරයක් කවුරක් කල්පනා කරයි කියලා. ඉතින් ඒ නිසා මේක බලවත් ප්‍රශ්නයක්. මෙතන ඉන්න කට්ටිය නම් තද බල ප්‍රශ්න ඇති ඔක්කොම නාකි හින්දා. එන්නේ එන්නේ එන්නේ නාකි වෙනකොට ඔය ජරා මරණ කියන එක අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. හැමදාම මුණ බලනවා වගේ පේන. ඊලන්දාරියා නම් හිතන්නේ අපි නම් ඔය කිවට නාකි වෙන්නේ නැහැ කියලා. උල්ලුවන් තරම් දහිත දානවා නාකි වෙන්නේ නැහැ කියලා. ඒ අපේ අර පොඩ්නිරිස් ආතා ඉන්න කාලේ ඒ කැපකාරයෙක් වුණා මැරිලා ගියා. හොඳ කටකාරයමනේ මේ මේ අෂ්ටක කියන මිනිස්සයා ඉතින් කකුල වම කකුල තියෙනවා දකුණු කකුල තමයි යන්නේ ලොක්කාගේ. ඉතින් මොකද පොඩ්ඩේ සපම අවසර මේ වැරදිවලා මට වැරදිලා නාකි උනා. ලබන සැරේ නම් අවසර කවදාකවත් ආයෙනම් නාකි වෙන්නේ නැහැ. මේ දන්නාකමට අවසරලා අඳුනාගත්තේ නැති නිසා මේ නාකි උනේ ඊගාවාත්මන නාකි වෙන්නේ නැහැ. මේ දන්නේ නැතිකමට නාකි උනේ. ඒ නිසා දන්නා ක්‍රමයක් තියෙනවා දන්නා උපක්‍රමයක් තියෙනවා මම හිතන්නේ මේ ජරා මරණ දෙක නැති කිරීම පිළිබඳ අපිට වැඩි වෙලා බණ කියන්න ඕන කමක් නැහැ. නමුත් මේ ජරා මරණ දෙක ඇතිවීමට හේතුව හෝ නැතිවීමට හේතුව වෙනකොට මුළු ලෝකෙම එකම පෙරමුණකට බහලානේ මේ දවස්වල වැඩ කරන්නේ. මේකදී හේතුව මොකද්ද හොයන්නේ? මේ ජරා මරණට හේතුව පිට තියෙන විස බීජ කියලානේ අපි හිතන්නේ. කොච්චර ලස්සනට පටලවාගෙන තියෙනවද කියලා බලන්න මේ ජරා මරණ දෙකට හේතුව පිට තියෙන රෝග පිට තියෙන විස බීජ ඒක නැති කරන්නම් පිට තියෙන බේත් ගන්න ඕනේ පිට තියෙන ශල්‍ය කර්ම කිට්ටු කර ගන්න ඕනේ දොස්තර කෙනෙක් කිට්ටු කරන්න ඕනේ දැන් මේ ප්‍රශ්නේ සම්පූර්ණ ජරා මරණ ප්‍රශ්නෙට උත්තරේ නැත්නම් ජරාවට හේතුව මරණයට හේතු ඕන ව්‍යාධියත් ඔකට දාන්න පුළුවන් ජරා ව්‍යාධි මරණ ඇත්තටම කියන ජාති ජරා ව්‍යාධි මරණ කියන හතට කියන සංසාර රෝග කියලා බුදුහාමුදුරුවෝ අත පොළවේ ගහලා සඳහන් කරනවා මොන කෙනෙක් මොන තරම් දඟලුවත් මේකේ අබ්බමල් රේණුක වෙනසක් ලෝකේ සිදු වෙන්නේ කවුරු මොන ජාති විද්‍යානුකූලයි එහෙම නැත්නම් තාක්ෂණයයි එහෙම නැත්නම් දේව බැල්මයි මොන જાති කරුවත් මේ જાති කරා જાති වලක් කරන්න බෑ. ඒකේ જાතිය જાතියම තමයි. ඒ වගේම තමයි ව්‍යාධිය කියලා කියනවා ලෙඩ රෝගකටපත් වෙන එක මොන දේ කරත් මේක තුරන් කරන්න පුළුවන් ශක්තියක් මො ලෝකේ නැහැ. මොකද ඒකේ මත තමයි සංසාරේ දුවන්නේ. ඊගාවට ව්‍යාධි නිසා ජරාවටපත් වෙනවා අපි. ඒ ව්‍යාධි නැති වෙලාවේදී නම් ඇගේ මැස්සෙක් වහන්න දෙන්න නැතුව අපි රකිනවා. ව්‍යාධි උනාට පස්සේ තමන්ගේම අසුචි වල තමන්ගේම මල මූත්‍ර වල තමයි ලගින්න වෙන්නේ. එතකොට හිතෙනවා ඒක නැති කළ යුතුයි නැති වෙන්න වෙනවා වෙනවා කරනවායි කිය. ඒ අවසානයේ ලගී ගයා මරගී මරණේ කියලා අන්තිම මරණයටපත් වෙනවා. ඉතින් ඒක නැති කරන්නත් උත්සාහ කරනවා. නමුත් අද ඕනම ආයුර්වේද වේවා බටහිර වෛද්‍ය ක්‍රමේ වේවා මේකට හේතුව හොයන්නේ බාහිරේ. හොයනකොටම මිත්‍යා සංකල්පයක්. බුදුරජාණන් වහන්සේ හේතුව අනියමාර්ථයෙන් හොල දෙන්නේ ඇතුළෙන්මයි. හැබැයි ඒක අදාහ ගන්න බැරි තරම් බොහොම විප්ලවීයයි බොහොම රැඩිකල් වාදී බුදුදහම කියන ඉපදුනොත් ජරා ව්‍යාධි මරණ කියන තුනේ මොනම තාලයකටවත් ඔක පොඩ්ඩක් එහෙමේ කරගන්න පුළුවන් වෙයි ගැලවුමක් නැහැ. ඒක නිසා ජාතිය නිසා ජරා මරණේ ඇති වෙනවද කියලා අහන්න අපි කට කහනවට හරි කමන්නේ දැනුමින් හරි කමන්නේ ආબોධයෙන් අරබා ඔව් කියනවා. අපිට මේ ප්‍රශ්නේ අනිත් පැත්තට ජරා මරණ නැති කිරීම සඳහා නැති කළ යුත්තේ මොකද්ද කිව්වොත් අපි කිව්වොත් විෂ බීජ නැති කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ලෙඩ රෝග නැති කරන්න ඕනේ. ඒ ಜಾති සේරම ওই මිච්ඡා සංකල්පකින් හටගත්ත මිච්ඡා දිට්ඨිය නිසා හටගත්ත මිච්ඡා සංකල්පයක් ඒ අනුව කරන මිච්ඡා වාචා තමයි ඒව ගැන කතා කරන කතා. ඒක මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව සේරම දුවනවා ওই වැරදි සංකල්පේ නිසා. ඒක නිසා මේ සංසාර රෝගෙට භව රෝගෙට ඔසුවක් හොයන්නේ නියාවෙන් බුදුරජාණන්සේ බාහිර කිසිම හේතුවක් දකින්න කිසිම වෙලාවක ඉඩක්වත් තියලා නැහැ. උන්වහන්සේ දේශනා කරලා තියෙන ජරාවට, මරණයට, ජාතියට, ව්‍යාධියට හේතුව ජාතිය කියලා. ඒ නිසා අපි යම් කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් ජරා ව්‍යාධි මරණ ක්ෂේකරන්න වැය කරන්න නිරෝධයටපත් කරන්න අපි ඒ සඳහා කළ යුත්තේ ජාතිය ක්ෂේකරන්න ඕන ජාතිය වැය කරන්න ඕන ජාතිය නිරෝධයටපත් කරන්න මේක නම් පිළිගන්න කැමති නෑ කියලා මට හිතෙනවා අපිට අවශ්‍ය කරලා තියෙන ජරා මරණ දෙක නිවිය කරන්න විතරයි ක්ෂය කර වැය කර විනෝධ කරන්න විතරයි තම ಜಾති ඉතුරු කරලා ඒක හරියට කියනවා නම් පරණ තඹ සතේ කාසියක් අරගෙන රජිනිගේ නෝනාගේ මූණ තියෙන පැත්ත තියාන පොල් ගහ තියෙන පැත්ත අයින් කරලා දෙන්නයි කියලා කියනවා. කාසිය ගන්නකොට මේ පැත්ත විතරයි මට ඕනේ මේ කාසිය රජිනිගේ මූණ තියෙන පැත්ත ඕනේ පොල් ගහ තියෙන පැත්ත නැතෝ කාසියක් දෙන්නයි. ගන්නවා නම් දෙකම ගන්න ඕනේ නැත්නම් දෙකම අතාරින එකයි කියන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට අදහසක් තියෙනවා නම් නැත්නම් අභිවෘද්ධියක් සුභ සුභ වාදයක් එහෙම නැත්නම් අත්ත සිද්ධියක් අත්ත කුසලයක් තියෙනවා නම් මට ජරා ව්‍යාධි මරණ වලින් ගැලවීමක් අවශ්‍යයි සංසාර දුකෙන් ගැලවීමක් අවශ්‍යයි කියලා. ඉතින් මෙතනදී බුදුදහමේ හරියටම කාරණාවටම ගෙන හරපානවා. එහෙනම් ಜಾතිය ගැන වග බලා ගන්න. જાතියක් ඇති වුණාට පස්සේ ජරා ව්‍යාධි මරණ නැති වෙනවයි කියලා කියන්නේ අර කාසියක එක පැත්තක් විතරක් ඉල්ලනවා වගේ වැඩක්. ඒක නිසා ආද තියෙන වෛද්‍ය විද්‍යාවට මේක තේරුම් ගන්නේ මම හිතන්නේ අවුරුදු 150 200ක් අතර කාලයක් ගිහිල්ලා තියෙනවා. ඒත් තවම රට්ටු තේරුම් අරගන්නේ නැහැ. හැබැයි වෛද්‍ය විද්‍යාවේ මුල් පෙළේ ඉන්න කට්ටිය දැන් තේරුම් ගන්න තියෙනවා. වෛද්‍ය විද්‍යාවෙන් කිරුවේ මිනිස්සයා හලහප්පල කලකොලොප්පම් කරපේක විතරයි. මොනම තැනකින්වත් ඉස්සරහට ගිහිල්ලා නැහැ. ඒ නිසා කියනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිච්චෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. ඒ අතිපණ්ඩිතකම් තමයි අද තියෙන්නේ එහෙ මේ වෙලා. අද ඉස්පිරිතාල වලින් විතර කොහෙන්වත් ලෙඩ බෝ වෙන්නේ නැහැ. ඉස්පිරිතාලෙන් ආවොත් ලෙඩක් මොන තාලෙන්ව සනීප කරන්නත් බෑ. මේකට කියන්නේ බෙහෙතින් හටගත්ත රෝග කිය. ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක. ඒක නිසා ඒ අටුවාව පිළිගන්නවා බෙහෙසජ්ජ සමුට්ඨිත රෝගෝ විය අතකිච්චෝ කියලා. යම් කිසි රෝගයක් ලෙඩකින් හටගත්තා නම් සනීප කරන්න පුළුවන්. බෙහෙතින් හටගත්තා නම් ඉවරයි. අද තියෙන ඔක්කොම සංකීර්ණතා මේ බෙහෙත් කියලා හිතාගෙන ඉන්න දේවල් වලින් ඇති කරගත්ත සංකීර්ණ. බුදුරජාන් වහන්සේ බෙහෙත් ගැන නොසලකා හිටියා නෙවෙයි. බුදුරජාන් වහන්සේ වෛද්‍ය ක්‍රමයක් අනුමත නොකළා නෙවෙයි. ඇත්තටම කියනවා හරියටම හොයලා බැලුවොත් ඉස්සිස්සලාම වෛද්‍ය විද්‍යාවක් නම්බුකාර කෙරුවේ බුදුහාමුදුරුවෝ. ඒක පිළිබඳව ඒ බුද්ධාගමේ නැත්නම් බුදුහාමුදුරන්ගෙන් ඇතිවෙච්ච ඒ මානවයාට ඇතිවෙච්ච උදව් ගැන කතා කරනකොට හොයලා බලලා කියනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සර වෙලා ඉන්දියාවේ ප්‍රචලිතව තිබුණ Hindu එහෙම නැත්නම් මුස්ලිම් මේ බ්‍රාහ්මණ ආගම ඒකේ කිව්වේ ලෙඩ වෙන්නේ කර්ම ශක්තිය නිසා එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ මනාපෙ නිසා ඒ නිසා ලෙඩ වුණාට පස්සේ කර්මය ගෙවනවා මිස ලෙඩ සනීප කරන්න කියලා හිතුවොත් ඒක කර්මවාදයට විරුද්ධ මතවාදයක් වෙනවා. දෙවියන් වහන්සේ විනිශ්චය කරුවොත් මේකට සාප වේවා කියලා ඒ සාපේ ලෙඩසුව කිරීමෙන් සනීප කෙරුවොත් දෙවියන් වහන්සේගේ බලයට කරපු අභියෝගයක් වෙනවා. ඒ නිසා මොනම හේතුවකින්වත් දෙවියන් වහන්සේ තීන්දුව කරපු ලෙඩක් නැති කිරීමේ ශක්තියක් මනුස්සට ඇත්තෙත් නැහැ. හිතීම ඒ නොපෙනෙන ਸਰබලධාරි දෙවියන් වහන්සේට කරන අභියෝගයක් වුණා. ඒ නිසා එදා තිබුණා සංකල්පයක් ඒ දෙවියන් වහන්සේට අහ සම්බන්ධ බ්‍රාහ්මණයන්ට පමණක් ලෙඩක් වෙච්චාම යාග කරලා හෝම කරලා දෙවියන්ට යාඥා කරලා ලෙඩ සනීප කරන්නම් බ්‍රහ්මයා ඒ බමුණු ගාවට යන්න ඕනේ. ඒගොල්ලෝ ඉතින් කියනවා මේකට අශ්වමේධයක් කරන්න ඕනේ, හරකෙක් කපන්න ඕනේ, ඌරෙක් කපන්න ඕනේ කියලා එක එක එක එක ක්‍රම කරා ඒ වගේම මන්ත්‍ර ක්‍රම තිබුණා, යාග ක්‍රම තිබුණා. ඒගොල්ලෝ ඒ යාග මන්ත්‍ර ක්‍රම සේරම බ්‍රාහ්මණ ආගමේ අධිකාරී ශක්තියක් බාටපත් කරලා අනික් සීළු දෙනා අතරම ඒගොල්ලෝ ප්‍රසිද්ධ නායකත්වයක් තරගෙන ජීවත් ඒ කුල ભેදයයි ඔය කර්ම වාදයත් දේව නිර්මාණ වාදයත් හොඳ ලස්සන සංකල්පයක් වෙලා තිබිලා තියෙනවා. ඒ නිසා ඊතුරු ශස්ත්‍රීය කුලය ශුද්‍ර කුල සේරම ලෙඩක් කරදරයක් වුණාම ඒ කපුව ගාවට යන්න ඕනේ. එහෙම නැත්නම් ඒ බ්‍රාහ්මණය ගාවට යන්න ඕනේ. වේද මන්ත්‍ර බමුණෙකුට අර කිසි කෙනෙකුට කටපාඩම් කරන්න තහන බැරි වෙලා හරි වසල ගෝත්‍රිකයෙකුට වේද මන්ත්‍රයක් ඇහුනොත් එයාගේ කන හාරලා දාන්නේ කියලා කියනවා. ඒක යාට කිච්ච විශාලම ආලාභය තමයි වේද මන්ත්‍ර ජප කරනකොට අහගෙන ඉන්නවත් තහන. එයාට කරන්න තියෙන්නේ ඒ බමුණක් ගාවට ගිහිලා බුද්ධ සත්කාර කරලා පෙනුමක් පිදවිල්ලක් දීලා වේද මන්ත්‍රයකින් මේ සාන්ත කර්මයක් කරගන්න එක තමයි. මේ නිසා එවකට පොත්වල සතහන් වෙලා තිබිලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ ගස් තලලා බෙහෙත් තලලා අරක බබරලා මේ කම්බරලා වෙදකම් කරනවා නම් ඒ කියන්නේ ඒ කාලේ පැවති දෙයට වෙදකමක් කරනවා නම් ඒ Hindu ආගම හැටියට ඒ මිනිස්යාට වසලෙක් විදිහට සලකන්නේ කියලා තුනා ඒ මිනිස්යා දෙන පින්ඩපාතේ සැරවහා ලේ විදිහට සලකන්නේ කියලා තුනා එවැනි ගෙදරකට පින්ඩපාතියවත් දෙන්න ඉඳපයි කියලා. වැරදිලා පොත්වල ලියවිලා තියෙනවා. ඒක නිසා සම්පූර්ණ රටේ යම් කිසි කෙනෙක් වෙදකමකින් නැගිට්ටන ඒක එදා පැවතිච්ච කුල බේදයට කරපු ප්‍රධාන නිග්‍රහයක් විදිහටත් ඒ වගේම බමුණන් අතේ පැවතිච්ච අධිකාර ශක්තිය බිඳ දෙයක් හැටියට බලලා පොතේ ලියලා තියෙන යම් කිසි කෙනෙක් විදේතකම් කරන්න හදනවා නම් බමුණන්ගෙන් තොර එයත්ෝ නැෂී යුතුයි මැරිය යුතුයි නිඳා කළ යුතුයි. මිනිසා ඉස්සෙල්ලාම ජීවකයාට බුදුරජාණන් වහන්සේ දීපු අත නිසා එයා රාජකීය වෛද්‍යෙක් බවට පත් වුණා. පත් වුණාට පස්සේ බුදුරජාණන්සේ ඉස්සෙල්ලාම බේසජ්ජක්කන්දයක් දේශනා කරා. භික්ෂුන් වහන්සේලාගේ විනය පොතේක සඳහන් වෙලා තියෙනවා මේ මේ රේගවලට මේ මේ බෙහෙත් කරන්න පුළුවන් කියලා. එතකොට බුදුරජාණන්සේ පිළිගත්තා කර්මය වුණක් හැදිලා ආවත් බෙහෙතේ යම් ප්‍රමාණයකට පිළියම් පත්‍යම් කරොත් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ශල්‍ය කර්ම වලින් වෙනස් කරන්න පුළුවන්. බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ ජීවකයා ශල්‍ය කර්ම දෙක තුනක්ම කරලා තියෙනවා. ඒව පොත්වල සඳහන් වෙච්ච නිසා කියන අවුරුදු 2600ක ඉතිහාසයක් තියෙනවා. එදා මේවා තිබිලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා නොතිබෙන්න හේතුව ශාස්ත්‍රයේ මැවෙන්න නැගෙන්න දීලා නැහැ. පොත්පත් පුච්චලා තියෙනවා. කරන මිනිසුන් නිග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා ඔය ත්‍රිමූර්තියක් ගැන කතා කරනවා. ආයුර්වේදේ ධන්වන්තරි වාග්බට ඔය ධන්වන්තරි කියන්නේ ශාස්ත්‍රීය පුද්ගලෙක්. එයත් කඩුකාරයෙක් ගත්ත කැපුවා. බුදුරජාන් වහන්සේත් කාය විච්ඡේදනේ එදාමත් කියලා දීලා තියෙනවා. නමුත් ජීව නිර්මාණයේ හැටියට කය කපන්න තහනම් කිසි කෙනෙකුට මොකද ඒක දෙයන්නාසික උත්කෘෂ්ඨ නිර්මාණය ඒක කපලා ඇතුලේ බලනවා කියලා කියන්නේ මේ අව탁ෂේරුව. නමුත් මේ ජීවකයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මේව ලේඛනගත කරලා අපි අද තියෙන පොත් වශයෙන්, බෙහෙත්ජක්ඛන්දේ වශයෙන් මීට පස්සේ තමයි අත්දැකීම එකතු වෙන්න පටන් ගන්න. ඒ නිසා අද ඉන්න ඕනම ලෙඩ වෙදේ ඕනම දොස්තර කෙනෙක් බුදුහාමුදුරන්ට වඳින්න ඕන. එහෙම නැති වුණා නම් ඔක්කොම නාස්ති කරලා තිබුණා. ඊට පස්සේ මේක ගැන හොයපු නිකන්සු බෞද්ධ භාවය පිළිබඳ කතා කරනකොට දැන ගැනීම සඳහා ඊට පස්සේ අශෝක රජුරන්ගේ කාලේ ඒ ග්‍රීසියට ගියේ තේරපුත්ත කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ යනකොට ග්‍රීසිය තිබුණ සම්පූර්ණ පූජා පිටි එහෙම නැත්නම් මේ ඉන්දියාවෙන්ම ගෙනිච්ච ඒ සාන්ති කර්ම විතරයි. මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කිව්වා නෑ උණක් හැදෙනවා කොත්තමල් ටිකක් අම්බලා දීපන් සනිපේනවා. ඉතින් අර මිනිස්සු උඩ ගිහිල්ලා වැටුණා මේක දෙයයන් වහන්සේට කරන අභියෝගයක් මොකද දෙයියෝ දෙන්නේ කොම්බිරිස ආවුන එකක් ඒකක්ම කොත්තමල්ලි වලට පුළුවන් දෙයයන්ට වැඩිය සනිප කරා. අන්තිමට මේ ක්‍රමයේ තේරපුත්ත ක්‍රමය කියලා තමයි ආවේ. අද තෙරපිටික් කියන වචනේ ඇවිල්ලා තියෙන තේරපුත්ත හඳුන්ගේ නමෙන් කියලා කියනවා. උන්වහන්සේ GPA ක්‍රමේ පස්සේ ප්‍රචලිත වුණා බුද්ධ ආගමත් එක්ක. ඒ නිසා ආයුර්වේදයේ මෙහෙ නැගලා ගියා. එහෙ තෙරපිටික් ක්‍රමය එන්න පටන් අරගත්තා. මේ සෑම දෙයකම පේන තියෙනවා බුදුරජාණන්සේ වෛද්‍ය ක්‍රම, ජරා ව්‍යාධි මරණ 100%ක්ම ස්ථිරසාර දෙයක් කියලා කිව්වා කියන එක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. උන්වහන්සේ ඇත්තටම ඊට අනිත් පැත්තට ගිහිල්ලා බෙහෙතෙන් සනීප කරන්න පුළුවන් බාටපත් කියපු ඉස්සල්ලාම රාජ්‍ය මේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ විදිහක් නෙවෙයි උන්වහන්සේ પરම්පරාවත් ඇති කරා. ජීවකයන් පස්සේ પરම්පරාවත් ඇති කරා. ඒ නිසා පස්සේ අපේ ඔය පේසජ්ජ මංජුසාව කියලා ලංකාවට බහාමතු කෙනෙක් කියලා තියෙන පොතක් ඒ පුදුමාකාර විස්තරයක තියෙනවා. අද වුණත් වෙදහම්දුරු ඉන්නවා. නමුත් ඒක බුදුරජාණන් කිව්වේ නෑ ඒ වෙදකම ගිහියන්න කරන්න කියලා භික්ෂුන් භික්ෂුන් වහන්සේලා අතර ඒ වෙදකම කරගන්න. එනිසා බුදුරජාණන්සේ නොකියවා කියන එක නෙවෙයි මං කියන්නේ. නමුත් බුදුරජාණන්සේ කළ යුතු ප්‍රමාණය කියලා කිව්වා මේක ඉන් එහාට ගිහිල්ලා මේ අපිට ජරාව නැති කරන්න පුළුවන්, ව්‍යාධි නැති කරන්න පුළුවන්, මරණ නැති කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒ මිත්‍යා සංකල්පයක් විතරයි. නැති කරන්න කොහොමඩක්වත් බෑ. ඒ පොඩා එහෙ මෙහෙ කරන්න පුළුවන්. දැන් එහෙ මෙහෙ කරලා එහෙ මෙහෙ වෙලා තියෙයි. දැන් තියෙන රෝග වලට නම් හොයා ගන්න බැරි ප්‍රශ්න තියෙයි. ඒ තරම් ලෙඩ රෝග જાති තියෙන. ඉතින් ඒ නිසා අද අපි පරිසං වේතු ප්‍රධානම දේ තමයි බෙහෙත් වලින් පරිසම්බේ. එමනම් ලෙඩේ ගැන බය වෙන්න දෙයක් නැහැ. මම ඔය බලංගොඩ ආන්දර මෛත්‍රී හාමුදුරුවෝ හම්බුණා පැවිදි වෙන්න ඉස්සර වෙලා ඒ ගිය වෙලාවේදී උන්වහන්සේ නිකන් හරිය වගේ විසිතුරු කතා කියනවා ගිහිලා පැය තුනක් විතර අපි කතා කරේ ගියා. ඒ වෙලාවේදී කියනවා මේ ඉස්සරහට මෙහෙම ලෝක විනාශයක් ඇති වෙනවා. එතකොට කිව්වේ 2012 කියලා නෙමෙයි. මට හොඳට මතකයි 1996 කිව්වේ. 96 වෙලාවෙලක 2000 වෙනකොට මක බෑවිලා යනවායි කියලා කිව්වා. තාම වෙලා නැහැ හැබැයි. ඒකෙදි වෙනකොට ගොඩ එන්න නම් යම් කිසි කෙනෙකුට මේ ඒ විනාශයේදී ගොඩ එන්න නම් කාරණා හතරක් ගැන දැනගන්නයි කිව්වා. ප්‍රධාන තුනක්. එකක් තමයි කිසිම යන්ත්‍රෝපකරණයක් නැතුව තමන්ගේ ජීවිකාව කරගෙන යන්න පුළුවන් මිනිහා විතරක් ඉතුරු වෙනවා. දේවල් මත රඳා පවතින කට්ටිය ගසාගෙනම යනවා කියන්නේ. පයින් යන්න පුළුවන්කම තියෙනෝනේ. ජම්බරිකට ගිය ස්කවුට් කෙනෙක් ඒ තියෙන දේෙන් තකස් කරගෙන ජීවිකාව සකස් කරගන්නේ කොහොමද? ඒක දැනගන්න ඕනේ. ඒක දන්නේ නැත්නම් මේ යන්ත්‍රෝපකරණත් එක්ක යන මනුස්සයා ඒකත් එක්කම නැති වෙනවා. දෙක තමයි ආහාරයෙන් ශරීර සෞඛ්‍ය නඩත්තු කරන්න ඕනේ බෙහෙතක් අල්ලපු මනුස්සය එහෙම නැතිලා යනවා. මොන්නම බෙහෙතක්වත් නැතුව මං කියන්නේ මේ මෙතන ඉන්න කට්ටිය මේ බෙහෙත් ගන්න නතර කරන්න කියලා හෙට වෙනකොට අපස් මාර්ලෙට එන්න එකක් එම නෙවෙයි මම මේ කියන්නේ නිකන් සාමාන්‍ය බුද්ධියට. බෙහෙතකින්තරෝ ආහාරයෙන් තමන්ගේ ශරීර සෞඛ්‍ය නඩත්තු කරගන්න බැරි නම් ඉතින් කොයි යතේ කොයියට යනවද කියලා කියන්න බෑ. තුන්වෙනි එක තමයි තමන් ඉදිරිපිට සම්පූර්ණ අසාධාරණ වෙද්දී නොදැක්කා වාගේ නැහැ වුණා වාගේ නොදැනුණා වගේ ඉන්න බැරි මිනිසුර කවදාකවත් ඉස්සරහට යන්න බෑ කිව්වා. මේ අසාධාරණ විරුද්ධව හටන් කරන කට්ටිය ඒකටම අරගෙන යනවා කියලා. ඒකේදී බෙහෙත ගැන කියප එක මට හුදුට මතක තිබුණා එදා ඉඳලම මම උත්සාහ කරා පුළුවන් තරම්. ලෙඩේ හොඳයි බෙහෙත් නම් එපයි කියලා. ලෙඩේ බොහොම ස්වභාවිකයි. ඒකෙන් පේනවා අපේ කර්ම රෝගේ පේනවා අපේ අඩුපාඩුව පේනවා අපි යටත් වෙන්න ඕනේ බව පේනවා නිහතමානීකම පේනවා ස්වභාවයට යටත් වෙන්න ඕනේ. ඔය බෙහෙතක් තියෙනවා දොස්තර ඉන්නවා මට ඉන්ෂුරන්ස් එක තියෙනවා මට ඔය කියන හැම එකකින්ම වෙන්නේ ඔලොමලකම විතරයි වැඩි වෙන්නේ. අන්තිමට ඒ ඔය මොකක් හරි ලඩක් කළා මරනවා කවුරක්වත් නොමැරෙන වෙදෙක් ලෝකේ නැහැයි කියලා බුරුම භාෂාවෙන් කියනවා. ඉතින් වෙදත් මැරෙනවා නෑ ලෙඩ ගැන අහන්නම දෙයක් නෑනේ. ඒ වගේම කියනවා බොරුනෝ කියන නීතිඥයෙකුත් නැහැ කියලා. ඒක ඒගොල්ලන්ගේ රස්සාව. ඉතින් ඒ නිසා අපි පරිසං වෙන්න ඕනේ මේ ජරා ව්‍යාධි මරණ කියන එකට කියනට අපෙත් හිත තැති ගන්නවා. ඒක පිළිබඳ කතා දෙකක් නැහැ. ඒක ස්වභාවයි. නමුත් මේකට හේතුව බාහිර එකක් වෙන්න බෑ. ඒකයි බුදුරජාණන්සේගේ තියෙන මේ ශ්‍රේෂ්ඨත්වය. එහෙම නැත්නම් බුදුරජාණන්සේගේ තියෙන රැඩිකල් වාදීකම. එහෙම නැත්නම් බුදුරජාණන්සේගේ තියෙන විප්ලවීය ස්වභාවය බාහිරේ හොයන්නේ බයටයි හොලමොලකමටයි අවිද්‍යාවටයි ලේසියටයි රෝගේ හටගන්නේ ඇතුළෙමයි ඒ නිසා රෝගේ බෙහෙතත් ඇතුළෙමයි ඒ නිසා යම් කිසි කෙනෙකුට ජරා මරණ දෙක ප්‍රශ්නයක් නම් දැනටත් අපි নানা ආකාර ක්‍රම අනුගමනය කරමින් තමයි මේ ශරීර යන්ත්‍රේ නඩත්තු කරන්නේ නමුත් මේ සූත්‍රයේදී ਸਰවචනාච අපේ අවධානය ඉල්ලනවා ජාතිපත්‍යා ජරා මරණන්ති සුසීම පස්සසීති සුචීම ඔබ ජාතිය නිසා ජරා මරණ ඇති වෙන බව පිළිගන්නවා. ඒවම් බන්ති. එතන ජාති නිරෝධා ජරා මරණ නිරෝධ ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධಂತಿ පස්සතිටි. ජාති නිරුද්ධ කරපු දවසේ ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා දකින්නද එහෙමයි කියලා. ඉතින් මේ කියන විදිහට බාහිරේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි අපි දුක් විඳින්නේ බාහිර ප්‍රශ්නක් නිසා නෙවෙයි අපි ලෙඩ වෙන්නේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසාමයි කියලා ගත්තොත් ඒක බලාවෘතු සුම් කරවන එහෙම නැත්නම් නිර්මාණශීලීත්වයේ බාධා කරවන එහෙම නැත්නම් ප්‍රගමණය බාධා කරන දෙයක් වශයෙන් නෙවෙයි කියන්න තියෙන්නේ අපි ਸਰව බලධාරී කියන එකයි අපිට අවශ්‍ය නම් ඒ ලෙඩේ ඇතුලෙන් ඇවිල්ලා තියෙන කියලා දන්නවනම් කාටවත් අඬහවල ගාලා දෙයක් නැහැ. අපිට දැනගන්න සිද්ධ වෙනවා ඒ රෝගේ ඇති උනේ මේ හේතු නිසා ඒ හේතු නැති කරන්න ඕනේ නැත්නම් ඒකට අවශ්‍ය පත්‍යං වෙන්න ඕනේ. නිසා බටහිර ලෝකෙත් දැන් behavioral medicine කියලා ඔය පත්‍යං කියලා අපේ සිංහල වේදිකෙමින් තියෙන පත්‍යං කියලා බෙහෙත් විතරක් බීලා හරියන්නේ නැහැ පත්‍යං ඊසර කිව්වක පයිත්‍යං කියලා. ඌව ඕන්නේ මේ බෙහෙත් වේල තුන ගන්න ගෑමෙන් පස්සේ ගත්ත ගමන්නේ පස්සේ ඉස්සරහ ගත්ත ගමන්නේ බෙහෙත් ගුලිය බීපම හරි. දැන් තේරෙනවා මේ බෙහෙත් ගුලියෙන් හරියන්නේ වැඩ ගොඩාක් තියෙනවා කියලා. ඒක නොකර බෙහෙත් ගුලිය ගත්තයි කියලා කියන්නේ ජාත්‍යන්තර බෙහෙත් සමාගම් වලට හම්බ කරනව ඇර මිනිස්යාගේ නම් ගුණයක් වෙන්නේ නැහැ. දැන් කියනවා ඒක නිසා හොඳටම හොයලා බලලා සතිය වඩන්ඩ ආහාර විහාර මනෝව්‍යාපාර කියන මේ තුන වෙනස්කරනද නැත්තම් නම් ගොඩ එන්න බෑ කිය. ආහාර ක්‍රම ගැන නැවත සලකා බලන්න. ඉන්න විහාරේ නැත්තම් මේ ඉරියව් හතර ගැන පොඩ්ඩක් හිතන්න බලන්න. මනෝව්‍යාපාර කියන අනුන්ගේ හිතසුව පිණිස කල්පනා කරන දේවල් ගැන හිතන්න නැත්තම් සුවේ ස්ථිර කරන්න බෑ කිය. මේක දැන් බටහිරත් කියාගෙන එනවා. මේක නෙවෙයි අපි මේ දවසේ මේ භාවනා කරන වැඩපිළිවෙලට කියන බණේදී කියන්න උත්සාහ කරන්න මම බලාපොරොත්තු වෙන්නේ අපි අරගත්තොත් එක ආස්වාසයක් කියලා කියන්නේ ආස්වාසයට මුලක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා කියන එක සහිතව ආස්වාසය අපි ගත්තොත් ඒතර ආස්වාසයේ ගෙවා දැමීම නැත්නම් ආස්වාසයේ නිරුද්ධ වී යෑම උපාද උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියලා සරුවත්ඥාන්සේ සෑම සංස්කාර ධර්මයකම අත නෑර පවතින ලක්ෂණ තුනක් තියෙනවා මේ ලක්ෂණ තුන තියෙනවට කියනවා සංස්කාර. එතකොට මේ ආස්වාද ප්‍රසාර දෙකත් සංස්කාර වලට වටනවා. ඒකේ උපාදයක් පැනෙනවා. ඒ වගේ මේක වැයවීමක් පැනෙනවා. අතරමැද කාලයේදී අඤ්‍යතත්ත්ව භාවයක් පෙරලි ගතියක් ඇති මේකෙදී මේ ආස්වාසය ගෙවි යෑම නැත්නම් ආස්වාස නිරෝධය එහෙම නැත්නම් ආස්වාසය පිටවී යෑම නිසා තමයි අපිට ප්‍රස්වාසයක් නැවත අවශ්‍ය කරලා තියෙන්නේ. ඉතින් අපිට ආස්වාසයේ නැතිවීම පිළිබඳව හොඳට හදාරන්න ඕනේ නම් බුදුරජාණන්සේ කියනවා අපේ හිත ස්වභාවයෙන් යමක විය වැය වී යාම ක්ෂය වී යාම සහ Nirodhe දකින්ට පැකිලෙනවා ඒක අවමංගල්‍ය ලක්ෂණයක් එහෙම නැත්නම් අමංගල ලක්ෂණයක් අභද්‍ර ලක්ෂණයක් විදිහට තමයි බලන්නේ. කය වය නිරෝධය කියන තුන අපි දකින්න කැමති නැහැ. ඒ වෙනුවට අපි කැමැති ආරම්භය බලන්න. ඒ නිසා බුදුජානනාංශේ මතක් කරන මේ ආනාපාන සති භාවනාවේ පවා හොඳට පట్టල වෙලා වාඩි වෙලා ස්වභාවයෙන් වැටෙන හුස්ම කණ්ණාඩියකින් මූණ බලන විදියට කීකරු කරගන්නේ. වෙන විදියට කියනවා නම් මට තව හුස්ම 10ක් 15ක් යනකම් මේ හුස්මේ ඉන්න පුළුවන් වෙයි කියන විශ්වාසය ඇති වෙනකම් හුස්ම පුරුදු කරන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් බයිසිකලයක පදින මිනිහෙක් ඉස්සලාම අමාරු වෙන්නේ පුංචි කාලෙන් පුරුදු වුණත් කොයි කාලේ පුරුදු වුණත් බයිසිකල් එකේ මේ සමබර භාවය ගන්න කකුල චේතියා වැටි වැටි කාගේ හරි ආධාර ඇතුව නේ යන්නේ. නමුත් කොයි වෙලාවක හරි යා බයිසිකලේ තනියම නැගිට්ටවගෙන පදින ගමන් ආ මට දැන් වැටෙන්නේ නැතුව බයිසිකලේ පදින්න පුළුවන් කියන විශ්වාසය නැ තනක් එනවනේ. අනිත් වගේ ආස්වාද ප්‍රසවාසයේදී කොහොඳට මුණට මුණ දාලා බලන්න හිටියොත් සරුවචන සඳහන් කරනවා ඒ වෙලාවේදී සාමාන්‍යයෙන් මිනිස්සයා ආස්වාසිය ගුරුසුම තැන නාස්පුඩු පුරවාගෙන හුස්ම යන ටික තමයි දකින්නේ. ඒක මදි නිසා සමහරු ඒක කරලත් බලන්න හදනවා, පිබින්න හදනවා. ආස්වාද ප්‍රසවාස දැන ගැනීම සඳහා මොකද නැත්තම් ඒක දැනෙන්නේ නැති හින්දා. නමුත් ඒක අනුමත කරන්නේ නැහැ. සරුවච්චන් වහන්සේ අසංස්කාරිකව සිදුවෙන ආස්වාද ප්‍රසවාස දිහා බලනකොට ඔන්න ආස්වාසේ දැනෙනවයි කියලා කියන්නේ ආස්වාසේ ගොරෝසුම තැන. ඊට පස්සේ මේක කීකරු කරගත්තට පස්සේ මේක මූණට මූණ දාගත්තට පස්සේ ආම්බාම් කරගත්තට පස්සේ මේචල් කරගත්තට පස්සේ සරුවච්චන් සඳහන් කරනවා මේ ආස්වාසය හට ගන්න තැනට එහෙම නැත්නම් සියුම්ම පටන් ගන්න තැනට එහෙම නැත්නම් ආරම්භයේ මුල බලන්ට හිත යොදන්නේ. ද දවල් සාකච්ඡාවේදී ප්‍රශ්නයක් ඇහුවා මේ ආස්වාස් ප්‍රසවාසයේ 11 ආකාරය ගැන කතා කරනකොට ඒක කිව්වා අතීත නාගත පච්චුප්පන්න කියලා ආකාර තුනක්. ඒකෙදී අපිට ප්‍රත්‍යুৎපන්නාවක ආස්වාසෙ පේන. මේ දැන් හොඳට නාස්පුඩු පුරවගෙන යන හුස්ම පේන. නමුත් ඒකෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැති නිසා ඒකෙන් ධර්මයේ තිතිය ලබන්න බැරි නිසා ධම්මා තිතිය ලබන අදහසෙන් බුද්ධ ඥානසේ සඳහන් කරනවා හොඳට ආස්වාද ප්‍රස්වාස දෙක කී කරුව බලන්න පුළුවන් වෙලාදී ආස්වාසය හට ගන්න තැන බලන්න. මෙන්න මෙතන මේ වගේ සියුම් තැනක ඉඳලයි මේ ආස්වාසය මතුවෙන්නේ. එහෙම නැත්නම් දෙයයන් ආශේ මවපු එකක්වත් අද්භූත ගුඩ දෙයක්වත් මේකේ නෑ. ආස්වාසයේ මුලටම බල බල හිටියොත් ඒක මේ අතීත අනාගත පච්චුප්පන්න කියන එකෙන් අනාගත ආස්වාසය බලනවායි කියලා කියන්නේ මෙම හොඳට හුස්ම වැටි වැටි තියෙන වෙලාවේදී ඊගාව එන හුස්ම එන්නත් කලින් සතිය එළඹිලා අප්‍රමාදීව බලනිනවා ආපු හුස්ම නෙවෙයි දුවන හුස්ම නෙවෙයි එන්නා වූ හුස්ම කොහොමද වෙන්නේ කියලා. මේකේ අපේ අර සතිය බොහොම සියුම් කරන්න වෙනවා. ලොකු එලඹ සිටි ගතියක් කරන්න වෙනවා. එතකොට පමා වුණොත් ගොරෝසු ආනපන දකින්න හැම ආස්වාසිය දකින්න නිසා අප්‍රමාද වෙන්න වෙනවා එන්නකොටම ආස්වාසිය අල්ලන්න පටන් ගත්තොත් මේක අපිට අභියෝගයක් වෙනවා අපි ක්‍රමසාවිදි හොයාගත්තොත් එන්න එන්න එන්න එන්න අනාගත ආස්වාසය තව එන්න තියෙන ආස්වාසය මුලට මුලට මුලට මුලට දකින්න පුළුවන් ගතියක් එනවා එදාට මේක පොතේ ලියන තියෙනවා මුලත් සහිතව ආස්වාසය දැකීමේ ඥානය කියලා මෙතෙක් කල් අපි දැක්කේ පිටකොන්ද විතරයි. ඝන පහළ වෙච්ච, තහවුරු වෙච්ච ආසය. දැන් මේකේ බුද්ධජානනාංශගේ උපදේශන ධම්මටිචිය කියලා කියන්නේ මෙන්න මේකටයි. මේ ටිචිය ලබා ගැනීම සඳහා හට ගන්න දන බලන්නේ කියලා. මේක අනාගත ආස්වාසිය බැලීම තමයි මේ කරන්නේ. එන්නකොටම එලඹ සිටි සීන් අප්‍රමාද වෙන්නේ නැතු ප්‍රමාද වෙන්නේ නැතු අප්‍රමාදිය බලන් හිටියොත් මේ සූර භාවයේ මේ වචනේ තේරුම් ගත්තොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් හට ගැනීම සමග ආස්වාසිය දක්ක ගන්න පුළුවන්. මේකට කියනවා හේතුවත් සහිතව ආස්වාසය දැක්කයි කියලා. මේක තමයි පච්චේ පරිග්ගා ඥානය කියලා කියන්නේ. මේක තමයි ධම්මටිචි ඥානය කියලා කියන්නේ. මේක තමයි යථා භූත ඥාන දර්ශනය කියන්නේ. මේක තමයි සප්පච්චේ පරිග්ගා ඥානය කියලා කියන්නේ. ඉස්සල්ලාම අපිට ඕනේ ආනාපානෙ කීකරු කරනවා. කීකරු කරකර ආනාපානෙ හට ගන්න තැනට යෑම තමයි බුදුහාමුදුරු කිව්වේ සුසීමට නිවන් දකින්න ඉස්සලා මේක වෙන්න ඕනේ. මේක උනේ නැත්තම් ඊට පස්සේ නිවනක් නැහැ. එහෙම නැත්තම් පුබ්බේවකෝ සුසීම ධම්මට්ටිච ඥානං පච්චා නිබ්බාණං කියෝ. ධම්මට්ටිචය ලබන්න ඕනේ. ආස්වාසේ ආස්වාසේ හටගන්ම දකින්න ඕනේ. කේන්ති යනවා නම් කේන්ති එන්නකොටම අල්ලන්න ඕනේ. ආශාවක් එනවා නම් ආශාව එන්නකොටම අල්ලන්න ඕනේ. භාවනා නිදිමතක් වෙනවා නිදිමත එන්නකොටම අල්ලන්න. එහෙමනම් මේක නැවත නැවත වෙන දෙයක් එක්ක තමයි මේ අභ්‍යාසය කරන්න පුළුවන්. ඉතින් සාර නිදිමත කේන්ති වගේ තියෙන දේවල් නෙවෙයි ඒවා නාම ධර්ම. මේ ආස්වාසේ මුල අල්ලන්න උත්සාහ කරනවා. මුල අල්ලගෙන යන්න යන්න යන්න යන්න යම් කිසි කෙනෙකුට ඉතාම සියුම පටන් අර ගන්නා වූ ආස්වාසිය දැක්කා නම් ඊට පස්සේ ඒ ආස්වාසිය කියන එක සංසිද්ධිය තුල මේක විපරිණාමයකටපත් වෙලා ගොරෝසු ආස්වාසයක් බවටපත් වෙන හැටි දැකීම ආස්වාසිය උත්සන්න කර බැලීමක් කියලා කියයි. ආසන්න කර බැලීමක් කියතයි. සතිය ඊටාමත්ව සුපතිත්ත්‍ය ගතියක් කියලා කියයි. හොඳ සමාධියක් කියලා කියයි. හොඳ ධර්මට්ටිතියක් කියලා කියයි. මෙන්න මේක අපි යම් කිසි කෙනෙක් ගිහිල්ලා ආස්වාස විතරක් නෙවෙයි ආස්වාස එන මුලත් එක්ක බලන එතන ඉඳලාම ආස්වාසේ බාටපත් වෙන හැටි දැක්කා නම් මේක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ තමයි අන්ත දෙක කියලා. ඒකාන්තයක් තමයි ගොරෝසු ආස්වාසය. අනික් අන්තය තමයි ආස්වාසයේ පටන් ගන්න තැන. මේ අන්ත දෙක දැකපු එකන අනිවාර්යයෙන්ම ඒ ආස්වාසයේ ගෙවි යන හැටි දකින්ද ඉබේම පෙළඹෙනවා. එතකොට මේ ගෙවී යන හැටි දැකීම තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. නිරෝධ සත්‍ය වෙන්නේ. ඒ නිසා අපිට නිරෝධ සත්‍ය පිළිබඳව යම් පරිචයක්, හුරු ගතියක්, අත්දැකීමක්, විදීමක් අස්පනා අපිට දැකදක බලන්න ඕනේ නම් ඒක කෙලිම බලන්න යන්න එපා. ඒ වෙනකොට හට ගන්නා පැත්ත බලන්නයි කියන්නේ. හට ගන්නා පැත්ත බැලීමට කියනවා ධම්මට්ටි ඥානයි. හේතු ප්‍රත්‍යත් සහිතව අරමුණ දැකීම. ධම්මට්ටිචිය ඇති වුණා නම් හට ගන්න පැත්ත දැක්කනම් වැය වෙන පැත්ත නොබ්බලා ඉන්න බැරි තත්ත්වයක් තියෙන නිසායි බුදුහාමුදුරුවෝ ධම්මට්ටිචිය දැක්කම නිවන් දකින්න දකින්නමයි. ආනාපානේ හට ගන්න කොනට හිත අවධානය යොමු කරලා ටෝච් එකක් ගහලා වගේ බලනවා නම් ඒ මනසට ඒ හටගත් ආස්වාසිය ගොරෝසු වෙලා ගෙවි යන හැටි නොබ්බලා ඉන්න බැරුව යනවා. ඒක යාට ලැබිච්ච අතිරේක ලාභයක් බවටපත් වෙනවා. ඒක නිසා හේතුව දැක්කනම් Nirodhe දකිනවා. ඒ නිසා ජාතිපච්චා ජරා මරණං කියලා උඹට මේ සම්පූර්ණ සිද්ධිය දකින්න මේකේ જાතිය දැක ගනින් ආස්වාසිය හට ගන්න හැටි බලපං. එහෙම නැත්නම් කේන්තියක් යනකොට මේක දිහා බලන්න තරහක් යනකොට මේක නැති කරන්න අයින් කරන්න හදනව නෙවෙයි හට ගන්න හැටි බලනවා. ඒ හට ගන්න හැටි බැලීම කියන එක අද කාලේ අපිට ටිකක් ප්‍රසිද්ධ කාරණාව මොකද හැම වෛද්‍යවරයෙක්ම රෝගයක් අල්ලන්නේ රෝග නිදානේ අල්ලලා. එහෙම නැත්නම් සටන් යුද බිමේ සටන් කරන්න ඉස්සරලා ඒ ඔත්තු බැලීමේ සේවයක් කරන්න ඕනේ සතුරගේ ප්‍රමාණය කොච්චරද කියලා දැනගන්න. ඒ ඔත්තු සේවයෙන් තමයි අපි ඔක්කොම සැලසුම් සකස් කරගන්නේ. මට මෙච්චර ආයුධ තියෙනවා, මෙච්චර වතුර ගබඩාවක් තියෙනවා, මෙච්චර ආහාර ගබඩාවක් තියෙනවා, මෙතනින් තමයි යන්නේ, මෙතනින් තමයි එන්නේ කියලා ඒක හොයනකොට යුද ඇඳුම් ඇඳගෙන කරන වැඩක් නෙවෙයි එතන තියෙන්නේ. ඒක සම්පූර්ණ ඔත්තු සේවකකින් වැඩේ යන්නේ. ඊට පස්සේ තමයි අපි සටන් උපක්‍රම ලෑස්ති කරන්නේ කොතෙන්ද ගහන්නේ මෙතනයි ආහාර ගවඩා මෙතනයි වතුර ටැංකිය මෙතනයි විදුලි උත්පාදකේ එව්ව දෙක තුනට ගහපුවාම ඔක්කොම කරන්නේ. එව්ව ඒක බොහොම සෙල්ලක්කාර වැඩක්. හැබැයි අර මුලින් අල්ලන එක ලේසි නෑ. ඒ අල්ලන එක බොහොම සූක්ෂම වැඩක්. ඉතින් බුදුරජාන් වහන්සේ මේක දිහා බලාන යනකොට ওই වෛද්‍ය විද්‍යාවේ නැත්නම් ආයුර්වේදයේ තියෙන රෝග ලක්ෂණයේ හැවීමේ මුල්ම කතාව බුදුරජාණන් වහන්සේගෙන් තමයි අවිලා තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේදී එදා පැවතිච්ච Hindu ආදී ආගම් වල කවදාකවත් මූලිය බැලීම අගය කරලා නැහැ මූලිය බැලීම දෙයයන් ආන්සයට විරුද්ධ වීම. ෆස්ට් කෝස් මුඛින්ද පටන් ගත්තේ කියලා ඇහුවොත් ඒක දෙයයන් ආන්සයට කරන අභියෝගයක් වෙනවා. මුල්ලේ හිතුව දෙයයන් ආංශේ පේන්නෙත් නැහැ උඩ ඉන්නේ ඒ ਸਰව බලධාරී ਸਰව ව්‍යාපී යාගේ මන අපිටයි සිද්ධ වෙන්නේ කියලා අපි කොහෙදෝ නැති සංකල්පයක් හදාගෙනයි ඒ ආගම් පැටවෙන්නේ බුදු දහමේ කිසිම පැකිලීමකින් තොරව ඒකට කෙලින්ම තට්ටු කරා මේකට කිං කුසල ගවේෂී කියලා බුදු දහමේ එළියට බැස්සේ හැම ශක්තියන්ට යන ඕනම මොන යකා වුණත් කමන්නේ එන හැටි බලන්න ඉස්සරහට යන්න ගිය ගමන් ওই යකා ওই කියන තරම්ම කළු පාට නැහැ. කොයි යකත් එච්චරයි. දුවන්න ගත්තොත් තමයි එලව එලව යකා කන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකට කිව්වේ සිංහාවලෝකනය කියලා. වෙච්ච ඵලය අනුදුවන එකට කිව්වේ සුනඛාවලෝකනේ බලු බැල්ම කියලා. මුල බලන එකට කිව්වේ සිංහ බැල්ම කියලා. බල්ලෙකුට ගැහුවොත් බල්ල ගල දිගේ දුවන කියලා ගල හපලා ගොරෝලා විනාශ කරනවා. සිංහයා කවදාකවත් නැහැ. එයා බලන්නේ ගල ආවේ කොහෙන්ද කියලා. ආපු මනුස්සයා විවර කරපුවාම ඉවරයි. ආ ඊට පස්සේ ගල් එන්නෙත් නෑ මිනිහත් ඉවරයි. සිංහයාට එහෙම බයක් නැහැ ගලක් දෙකක් අදුනා කියලා. බල්ලා එහෙම නෙවෙයි. බල්ලා ගල දිගේ තමයි දුවන්නේ. ඉතින් අද තියෙන ඔය බාහිර හේතු හොයන ගතිය සම්පූර්ණ සුනකාවලෝකනයක් තියෙනවා. බුදුරජාණන් අපිට දීලා තියෙන සිංහාවලෝකන සිංහාවලෝකනය කියලා කියන්නේ කොහෙන්ද එන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මේ එන්න බලන තැන එන එන හැටි බලන ආකාරය තමයි ආනාපානේ. අනාගත ස්වરૂපය කියලා කියන්නේ අනාගත ස්වરૂපේ වර්තමාන ස්වરૂපේ තමයි අපි පටන් ගන්න තැන. එතකොට ලැබෙන අතවාසිය තමයි අතිරේක ලාභය තමයි අතීත ස්වરૂපේ ගෙවි යන හුස්ම අත ගාගෙන යනවා වගේ යන්න පුළුවන්. එතනින් පටන් ගන්න බෑ. හුස්ම ඇති වෙන තැන බලන්න. එතකොට යම් දවසක මේ විදිහට හුස්ම ඇති වෙන තැන බලන තරම් සතිය සියුම් කරනකොට සමාධිය සියුම් කරනකොට ඔය කවුරු කැමති උනත් නැති උනත් හුස්ම සංසිඳනවා කියන එක චිත්ත නියාමය. මොදේ සූක්ෂමව හිත සාන්සුන්දෙන් බලනකොට මොලේ ක්‍රියාකාරකම් නැත්නම් කායික ක්‍රියාකාරකම් වල අමතර දහන නැතුවලා අවශ්‍ය ඔක්සිජන් ටික විතරයි ඕන කරන්නේ හතිපිඹින්ද ආයාස කරන්න මොකුත් නැහැ තැම්පත් වෙන්න පටන් ගන්නවා. තැම්පත් වෙන්න වෙන්න වෙන්න වෙන්න දීර්ඝ ආස්වාස කෙටි ආස්වාස බාටපත් වෙනවා. කෙටි ආස්වාස ඊටාම සියුම් ආස්වාස බාටපත් වෙනකොට හටගන්මේ ක්ෂය වීමක්, වැය වීමක්, නිරෝධයක් දක ගන්න පුළුවන්. එතකොට පටන් ගත්ත හුස්ම ගෙවිලා යන පැත්ත තියෙනවනේ මුල මැද අග කියන එකේ අගෙත් වෙනදා ඉවර වෙන්නේ වෙනදටත් වැඩිය ඊටාම ගැඹුරු මට්ටමට යනකම් දැක ගන්න පුළුවන් සතිමත් වෙන්න පුළුවන් ආසන්න වෙන්න පුළුවන් උච්ඡන්න වෙන්න පුළුවන් තැනක. එතකොට ඒ වෙන්නේ යෝගාවචරගේ සංවේදී භාවය සත්‍ය කාර්යක්ෂම භාවය සමාධියේ තියෙන සමතය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න සමහරක් මොලේ ක්‍රියාකාරකම් නම් වැඩි වෙනවා ඇති විචක්ෂණ ඥානය ධම්ම විචය වැඩි වෙනවා ඇති. නමුත් අනවශ්‍ය දහන අනවශ්‍ය අතුරු වැඩ ඔක්කොම නතර වෙලා සම්පූර්ණ මානසික ක්‍රියාවලිය ස්නායු ක්‍රියාවලිය සුද්ධිර දහනය සමබර භාවයේ ඔක්කොගෙම අඩුම ඝර්ෂණයක් සහිතව අඩුම අනවශ්‍ය දහන වලින් අයින් වෙලා විය යුතු මූලික ටික වෙනකොට අනිවාර්යෙම හිතත් කයත් ආස්වාස ප්‍රසවාස සංසිඳ සංසිඳෙන්න සංසිඳට ඒ පුද්ගලයාට වෙන්නේ මොකද්ද මේ රූපය ගෙවා දැමීමේ වැඩපිළිවෙල නැත්නම් රූපේ විමුක්තිය ලැබීමේ වැඩපිළිවෙල නැත්නම් ආස්වාද ප්‍රසවාස සංසිඳ වීමේ වැඩපිළිවෙල එන්නේ එන්නේ ආනාපානීය ප්‍රනීත පැත්ත වැටෙන්න පටන් ගන්නවා ආනාපාන සති භාවනා භික්කවේ භාවිතා බහුලී කතා සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusala dhamme nadi vaseeti pajahati බ්‍යන්ති කරෝති කියලා කියනවා. මේ ආස්වාස ප්‍රස්වාසයේ කීකරු කරගෙන, ඒ කියන්නේ එන එන ආස්වාසයේ එනකොටම එළඹ සිටි සියෙන් බලලා නොදැක්ක තරම් අනාගතයට ගිහිල්ලා ආස්වාසේ පටන් ගන්න තැන ඉඳලා බලාන යනකොට අග දකින්න හම්බ වෙනවා ඒක අතිරේක ලාභයක් මේ සංසිද්ධිය ආස්වාසෙන් ආස්වාස ප්‍රස්වාසෙන් ප්‍රස්වාසයට පවත්වාගෙන යනකොට එන්න එන්න තමන්න තියෙන ආස්වාසය ආස්වාදයක් බවට පත් වෙනවා මේක ඇතුලේ මුළු භාවනාවම තියෙන මුළු නිවනම තියෙනවා මුළු දුකම තියෙනවා මුළු දුකෙන් ගෙවීමක් තියෙනවා කියලා ඇතුළට රැමෙනවා එතකොට තමයි ආස්වාසිය ආස්වාදයක් වඩටපත් වෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ සාන්ත වූ ප්‍රනීත තත්වයක් එන්න පටන් ගන්නවා අසේචන කෝච කියලා කියන්නේ කසින මණ්ඩල හදන්න ඕනක මොකුත් නැහැ අසුභ භාවනා කරන්න සෝනට යන්න ඕනක මොකුත් නැහැ මොන්නම බාහිර දෙයක්වත් ඕනේ ලද්දාපටන් තියෙන හුස්ම විතරයි ඕන කරන්නේ සේචන කියලා කියන්නේ වතුර දාලා මැටි අරනවා කියන කතාව වගේ එකක් කියලා කියනවා. කසින මණ්ඩල හදන්න එපා වෙන තැන්වල. මේ භාවනා කරන්න, සෝම් කොටට යන්න එපා, අසුබ භාවනා බලන්න එපා. ආනපාන බලනකොට මොනවත් නැහැ. ඒ දී ඇති දෙම තියෙනවා. සුකෝච විහාරෝච ඒ මනුස්සගේ කය හිත දෙක බුදුම එකලසකට එන්න පටන් ගන්නවා. එකලස ඇවිල්ලා සාන්ත ප්‍රණීත තත්ත්වයටපත් වෙනකොට uppannuppanne පාපකේ අකුසලයේ ධම්මේ අන්තර්ධාපේති. ඒ හිතේ කවදාකවත් කෙලෙසක් තිබුණොත් ඔය එකලස ගන්න බෑ. ඒකත් හැබැයි ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. මොකද සමහරෙකුට මේ සංසිඳනකොටම සැක පහළ වෙනවා. සංසිඳනකොටම එපාකම පහළ වෙනවා. සංසිඳනකොටම බය පහළ වෙනවා. සංසිඳනකොටම අනතුරුදායක තත්ත්වයක් පහළ වෙනවා. අසරණ වුණා වගේ තේරෙනවා. ඉතින් ඒ නිසා මේ ශාන්ත ප්‍රණීත වූ අසේචනක වූ විතක්ක කපන්නා වූ ආනාපානෙට යනකොට දැනගෙනම යන්න ඕනේ මේ විදිහට හුස්ම තැම්පත් වෙගෙනකොට අන අස්ථාන බියක් පහළ වෙනවා. ආනේ අස්ථාන බිය තමයි කෙලස් කියන්නේ. ඒක අපි දැනගෙන ගියොත් මේ මේ සංසිඳිකන යනකොට එකක් කියලා බ්ලාස්ට් වෙලා ගියොත් ඔය සුඛ විහරණයට යන්න පුළුවන්. විවික ජෝ සුඛ විහරණයට යන්න පුළුවන්. ආනාපානිතා සියුම් තත්ත්වයට යන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරයට කෙලින්ම මේ தત્ත්වයේ මෙහෙම දෙයක් තුනක් අත්දකලා තියෙන යෝගාවචරයට කියන්න පුළුවන් ආනාපාන සති භාවන කියලා ප්‍රස්වාසයේ අග බලන්න පුළුවන් தත්ත්වයට යා පුරුදු වෙනවා. මොකද යා මුල බලලා බලලා <clears throat> මුල බැලීමෙන් ඇතිවෙච්ච සියුම් භාවය නිසා අග දැකීමෙන් හිත දැන් බය ඇරිලා තියෙනවා. බය ඇරුණට පස්සේ නම් ප්‍රස්වාසයේ අග බලන්න පුළුවන්. පිම්බීම හැකිලිම බලන එක නෑ හැකිලිමේ අග බලන්න පුළුවන්. ආන්න එක බලනකොට ඉබේම අම්මා ගොඩක් ඉඳගත්ත බබා දින්දට වැටෙනා වගේ හිත හොඳට සංසිඳෙන්න පටන් ගන්නවා. ඒක නිසා හුස්මක ජාතිය සහ මරණය කියලා දෙක මුල සහ අග කියලා ගත්තොත් අපිට මුල හොඳට දැක ගැනීමෙන් තමයි අග හොඳට දැක ගැනීමේ ඇහැ පෑදෙන්නේ. සංහිඳියා පහළ වෙන්නේ. සතිය තීක්ෂණ වෙන්නේ. සමාධිය එල්ල වෙන්නේ. එහෙම වෙනකොට අනිවාර්යයෙන්ම මුලේ නැත්නම් පටන් ගන්නෙදි ගෙවි යෑමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ හුස්ම සියුම් වෙන්න පටන් ගන්නවා. ඒ සියුම් වෙන්න වෙන්න වෙන්න අවසානයේ ඊටාම සියුම් හුස්මක පවා මුලමැදාග තියෙන අවසාන ගෙවි යන හැටි ඊටාමත්ම අන්තිමටම යනකම් අන්තිම බිඳුවට යනකම් බලාන ඉන්නකොට පේනවා ඒ තුල ගොරෝසු තැන සිට සියුම් තැනට යamak සිද්ධ වෙනවා. දන්නා තැන සිට නොදන්නා තැනට යනවා. ආත්මයක් තිබුණ තැනල ආත්මයක් නැති තැනට යනවා. කියන්න පුළුවන් තැන කියලා කියන්න බැරි තැනකට යනවා. මේක හොඳට පුහුණු කරලා කරලා කරලා කරලා යන්න යන්න මේකේ ඇතුළට ගැඹුරට යන්න යන්න මේ රූප ධර්ම සියල්ල ගේන. අඩු ගානේ කයක් තියනවද කියලාවත් මතක නැහැ. පිටින් මුලම වදිනවක්වත් මතක නැහැ මොකක්වත් නැතුව හිතන හරියට කඹේ ඇවිදින මිනිස්සෙක් වගේ එකලස් වෙන්න පටන් ගන්නකොට හිත හිත කියනකට වැඩිය මේ సంతානේ එහෙම නැත්නම් මේ නාම රූප ප්‍රවාහය රූපයෙන් ඇතිවෙච්ච ඝර්ෂණය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා එයා සමබර භාවයකට එනවා පිරිච්ච භාවයකට එනවා මේක තමයි ධම්මා ඨිති ඥාණයෙන් හම්බෙච්ච ආසන්න උත්තරේ නැත්නම් කිට්ටුවම තියෙන ආනිසංශය. ඒකට ඇවිල්ලා ඒකේ පදන් වුණාට පස්සේ තමයි යාට නිවනට යනවද නැද්ද කියන එක තීන්දුව කරන්න පුළුවන් ඉන්නේ. යා හරියට පීනුන් තටාකේ ඒ පීනුන් ලෑල්ලේ අන්තිමටම දැන් ගිහිල්ලා ඉන්නේ. ඒක තෙපුල් දෙදී ඉන්න ඕනේ නම් පිනුවක් ගහලා පනින්න පුළුවන් නැත්නම් පිටිපස්සට ඇවිල්ලා ගොඩ වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ ධම්ම ටීචිය ලබන්න ඕනේ නම් පිම්බීම හැකිලෙන් බලන්න නම් පිම්බීම පටන් ගන්න තැන බලන්න. ආනාපානය කරනවා ආස්වාසේ මුල බලන්න ඕනම සිද්ධියක විශේෂයෙන් කරනවා කේන්ති එක තරහවක නින්දක කිසිම දෙයක් විපස්සනාදී මතක තියාගෙන එකවර කඩා වැටෙන්නේ. ඔක්කොම සිද්ධ වෙන්නේ ක්‍රමිකව ආනුපුබ්බ කිරියා ආනුපුබ්බ සික්කා ආනුපුබ්බ ප්‍රතිපදා. පමාව කියලා කියන්නේ අපි දකින්නකොට ගොරෝසු දේ දකින්නේ අපි මුල ටික දකින්න ඉඳලා නැහැ සීයෙන්. අපි කොහෙද ඉඳලා තියෙන්නේ? ඒ බව දන්නවා. ඒක දැනගෙන එන්න එන්න ඇරලා ඒක නිතිපතා එන විදියට චක්‍රානුකූලව තරංගානුකූලව එන්න ඇරලා එන එන එකේ මුල බලන්න පටන් අරගත්තොත් මේ ජාතිපච්චා ජරා මරණම් කියන එක එක පුංචි ආස්වාසයකට දාලා ජාතිය හොඳට දැකගත්තොත් ආස්වාසය පටන් ගන්න දැන දැනගත්තොත් ජරා මරණය පිළිබඳව අතිරේක විශිෂ්ට භාවයක් ඇති වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ජාතිය ගෙවි දැමක් සිදු වෙනවා. හුස්මේ සියුම් වෙන්න පටන් ගන්නවා. සියුම් වෙන්න වෙන්න වෙන්න ධෛර්යය දුන්නොත්, අනුග්‍රහ කළොත්, බයසක නැතුව යන්න ඇරියොත් අර හුස්ම ගෙවි යෑමෙන් ඇති වෙන සැපත වැඩි වෙනවා කොච්චරද කියනවා ආශ්වාසක් සහ ප්‍රශ්වාසක් අතර විශාල හිස්තනක් තියෙන බව අහු වෙනවා එදාට. ඊට ඉස්සෙල්ලා අපිට පේන්නේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට එක දිගට ගැල්මක්, ගැල්මක්. නමුත් හොඳට සංසිඳනකොට පේනවා අර හිස්තන විශාල වෙලා අතරමැද යාන්තම් හුස්මක් ඇවිල්ලා යනවා. යාන්තම් හුස්මක් ඇවිල්ලා යනවා. ඒ නිසා එන්නේ එන්නේ එන්නේ අර අහුවෙන්නේ නැති කියා ගන්න බැරි නොතේරෙන පැත්ත වැඩි වෙනකොට මේකටයි මේ බුදුහාමර ගෙනියන්න හදන්නේ කියලා දන්නවනම් ඊගාට මොකද කරන්න ඕන කියලා ප්‍රශ්නක් එන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට කෙලස් බය වෙනවා. ඒක මේ ආත්ම සංඥාව බය වෙනවා. මමයා බය වෙනවා. ඉතින් ඒක කුලප්පු වෙලා සැක සංකා බය නිදිමත එහෙම නැත්නම් අසරණ ගති පහල කරනවා. ඉතින් ඒක අපි ධර්ම සාකච්ඡා කරලා භාවනා කර බයත් එක සාකච්ඡා කරලා දැනගන්න ඕනේ ඒක ස්වභාවිකයි. නමුත් එතන ගියාට පස්සේ මේ ධම්මටිච්චිය සාහවුරු කරපු මනුස්සයෙකුට විතරයි නිමන් ලබන්නේ. මේ ධම්මටිච්චියට සාහවුරු වෙන දැනට අපි සැක කරනවා නම් නින්දට වැටෙනවා නම් එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්නවා නම් එහෙම නැත්නම් නැගිටලා යනවා නම් ඒ කියන්නේ මේ පළවෙනි පියවර. පළවෙනි සුදුසුකම තාම නැහැ. ඒ කියන්නේ ඒ තරමටම ශරීරයට ආසයි. ඒ තරමටම ජීවිතයට ආසයි. ඉතින් එතෙන්ට යන්න ධම්මට්ටිච්චිය සාතික වෙන්න කාය ජීවිත নিরপেক্ষ වෙන්න වෙනවා. මම නැගිටිනකොට කය තියෙන්නේ තිබියේවා නැත්නම් නැසෙන්නේ නැසෙම්මා. පණ තියෙන්නේ තිබියේවා නොතිබෙන්නේ නොතිබෙම්මා කියන ඒ පදනමට ගියාට පස්සේ තමයි යා සුදුසාල වෙන්නේ ඊගාට තියෙන නිවන ලබන්නේ. ඒක නිසා මේක මම නිකන් අමතරව ටිකක් කුළු ගන්නලා උසි ගන්නලා පෙන්ලා දෙන්න උත්සාහ කරේ මේ ජාති ජරා මරණ කියන සම්මුති වචනෙන් ගැලවිලා ආස්වාසික ප්‍රස්වාසික කේන්තියක තරහවක නින්දක වගේ දෙයක මුලැමැදාග බලන්න පටන් අරගත්තොත් මතක තියාගන්න මාග පිළිබඳව පාලනයක් අවශ්‍ය නම් ඒක පටන් ගන්න ඕනේ මුලින් තමයි. අග උනාට පස්සේ ඒක වෙනස් කරන්න පුළුවන් ශක්තියක් ඇත්තේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙදීම පණින්න පෙර සිතා බලනු කියලා අපේ පොතේ නිකමට ලියවිලා තියෙනවා පෙන්නට පස්සේ කතා කරලා වැඩන්නේ. ඒ නිසා කියන උදාහරණයක් විදිහට යම් කිසි කෙනෙක් මත්පැන් වලට ඇබ්බැහි වෙලා තියෙනවා නම් බිව්වට පස්සේ බන කියලා වැඩක් නැහැ. කියන දයක් බොණ්ඩ ඉස්සලා කියන්නේ කියලා කියනවා. එතකොට විතරයි මිනිහට තේරෙන්නේ බිව්වට පස්සේ බන කියනකට වැඩිය හොඳ කට බිම උලා ගන්න. ඒ වගේ තමයි ಜಾති ඇති වුණාට පස්සේ ඕකට පිළියම් කරන්න හදනවා කියන්නේ අර බොණ මිනිහට කියපු බන වගේ තමයි. අපි උත්සාහ කරන තියෙන ඊගාව જાතියකට යන්න ඉස්සෙල්ලා මේකෙදි මේ පුංචි පුංචි වශයෙන් ඇති වෙන ආස්වාද ප්‍රසවාස වශයෙන් තියෙන හැම එකකම මේක જાතිය මෙන්න මැද මෙන්න අග කියන එක දැක්කනම් අපිට තේරෙයි මේක පුංචි එක සූක්ෂම වශයෙන් පාලනය කරද ගන්න පුළුවන් නම් අවසාන හුස්ම ඉවර වෙන වෙලාව තියෙනවා. මැරිලා යන වෙලාව තියෙනවා. අන්නේ මැරිලා යන වෙලාවේදී බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා රාහුල පුංචාමුදුරන්ට රාහුල මේ 11 ආකාරය හොඳට ආනාපානෙ දැක්කනම් චාරිමක පස්සාසපි ජානිතෝව නිරුද්ධාන්ති කියලා. අවසාන යන හුස්මෙත් ගෙවි දැමි ගෙවා යෑමීම අන්තිම හුස්මෙත් වෙන්නේ බොහෝමත්ම අවදීන් කියලා. කලබල වෙන්න දෙයක්, තක්මුක්ක මොකක්වත් නැහැ. මේ තව හුස්ම දෙකකින් මැරෙනවා, තව එකකින් මැරෙන මේ තමයි අවසාන හුස්ම කියලා දැක දැක දන දන යන්න පුළුවන්. ඉතින් ඒකට පුරුද්ද තමයි අපි ওই ටික ටික මෙරි මෙරි උගන්වන්නේ. මොන පරියංකයේදී මහානපන ගෙවි යනවා කියලා කියන්නේ తాවකාලික මරණයක් අත්දකින. ඒක නිසා හොඳට මතක තියාගන්න මූර්තය හරහා මිස අමෘතයට යන්න බෑ. මූර්තය කියලා කියන්නේ මරණය අමෘතය කියලා කියන්නේ නිවන. අමෘතයට යන්න නම් මූර්තය හරහාම යන්න ඕනේ. ඒ නිසා මේ මරණ සංඥාව මරණ ලක්ෂණ පහළ වෙනකොට ධම්මටිච්චිය පහළ වෙනකොට බය නම් ඒ කියන්නේ කල්දාකත් මේ මනුස්සයාට නිවනක් ප්‍රාර්ථනා කරන්න බෑ. නිවනකට එල්ල කරන්න බෑ. නිවනකට යොමු වෙන්න බෑ. එතනදීම තහලවනවා. එතනදීම දහින් දාඩි දානවා. එතනදීම සැලෙනවා. එතනදීම කලබල වෙනවා. ඒ නිසා මේක හොඳට පట్టල කරගත්තොත් තහවුරු කරගත්තොත් Tamange හැබෑ නිවහන බවටපත් කරගත්තොත් තාවලාගෙන පැලැස්සක් වගේ බවටපත් කරගත්තොත් පොඩි එකා ගිහලා ඉඳ ගන්න අම්මගේ රොක්ක වගේ කරගත්තොත් එයාට නිවන කියන එක ඉච්චර අමාරු දෙයක් නෙවෙයි මේ මේ වෙතාක්කල් කරු කැපකිරීම නිසා යආ ගන්න පුළුවන් ඒ නිසාද මේ පළවෙනි දවසේ ධර්ම දේශනාව මම මෙතන නැවත කරන්න බලාපොරොත්තු වෙනවා සීල දිනාටම ඕනම සිද්ධියක් මතක තියානින්න ආරම්භය බැලීම සඳහා හිතියොමු කරගන්න පුළුවන් නම් ඒක තමයි අපි මේ පරියංක භාවනාව උත්සාහ කරන්නේ ශක්මණෙන් පරිය එදින්දා වැඩල උත්සාහ කරන්නේ ඒ සඳහා මේ ධර්ම කොටාසියත් මූල ධර්ම වශයෙන් ප්‍රායක වශයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා ගත වුණා. නමුත් මම මතක් කරනවා යම් කිසි කෙනෙකුට මේ ධර්ම දේශනාවට සම්බන්ධ මොනවාරි ප්‍රශ්නයක් හෝ ප්‍රකාශනයක් හෝ තියෙනවා නම් කෙටියෙන් මේ වෙලාවේ මතක් කරගොත් හොඳයි කියලා. අපි ඒකට සාදර වෙමු. එහෙම කියන්න කරන්න සුද්ධ කරගන්න පැහැදිලි කරගන්න ප්‍රශ්න කරන දෙයක් නැත්නම් අපි පිටත් වෙනවා සක්මන සඳහා. අපි හැයමාට නැවත මෙතෙන් රැස් වෙනවා. සාමූහික භාවනාවක් සඳහා ප්‍රශ්න නැද්ද ප්‍රශ්න මොනවද කියන්නේ මම ටිකක් මොනවද කනකම් නැත්තම් මටත් යන්න වෙනවා අවසරයි ස්වාමී කෙටි ප්‍රශ්නයක් මේක ස්වාමීනාස් විස්තර කිරීමේ සුද්ධ විදර්ශනා ක්‍රමය නේද ස්වාමී ඒ කියන්නේ මොනම දෙයක්වත් කලින් ලෑස්තිලා මොකක්වත් නැහැ ප්‍රශ්න තියෙන ඇතුලේ උත්තරේ තියෙන ඇතුලේ පුළුවන් නම් කාපම් බැරනම් කාපම් ඉච්චරයි අරක නෑ මේක නෑ කියන්නේ කිසිම කට උත්තරයක් නෑ ප්‍රශ්නේ තේරුම් ගත්තා නම් හොඳට තේරුම් ගන්න උත්තර දෙන්න ඇතුලේ බාහිරේ කියලා කියන්නේ කවුරු හරි ගාණක් ගහන්න කරන කතාවක්. ඔච්චරයි. වෙන මොකක්වත් කියන්නේ නැහැ. බාහිරේ මේක තියෙන කියලා කවුරු හරි කියනවනම් something එකක් තමයි. කවුරු හරි කියනවනම් ඔක ඇතුලේ තියෙන කියලා මිනිහා කවදාක සත්‍යයක් බලාපොරොත්තු වෙන්නේ. කිසිම ලාභයක් සත්කාරයක් මොනවාක්වත් නැති කෙනා තමයි තියෙන ප්‍රශ්නේ ඇතුලේ උත්තරය ඇතුලේ කියලා. කවුරු හරි කියනවනම් නැහැ. ওই දෙක වෙන් කරන්න පුළුවන් ওই අතරමැදට අහවල් ඒජන්ට් එන්න ඕනේ අහවල් දෙය කරන්න ඕනේ කියලා මතක තියාගන්න ඒජන්ට් එකක් තියෙනවා. තර්ඩ් පාර්ටි එකක් කියලා කියන්නේ එජෙන්ඩ් එකක්. අපි ඒ තරම්ම දැන් හැබ්බැහි වෙලා ඉවරයි. ප්‍රශ්නේ තේරුම් ගන්න අපිට වෙලා නැහැ. අපි වෙනකොට කියනවා ප්‍රශ්නේ බාර දෙනවා කාට හරි කරලා දෙන්න උත්තරේ අපි ගාණක් ගෙවන්නම් කියලා. මිනිහත් ලස්සනට වැඩේ කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් ඔබ වහන්සේ අපිට කියලා දුන්න ආනාපානයේ මුල දක්වාම යන මුල මැද සාග ඒකේ ඒ වූ පරිද්දෙන්ම පිම්බීම හැකිලීමටත් අදාළ වෙනවා ස්වාමීන් වහන්සේ. සක්මනේ වුණත් කියනවා සක්මන් කරනකොට ඔසවනවා යවනවා තබනවා වශයෙන් තුනකට කඩලා මෙනේ කරන්නේ හැකි තාක් දුරට මේක පතුරු පතුරු ගහලා විසිතුරු කරලා බැලුවොත් කිසිම දෙයක් ලෝකේ එකක් නැහැ ක්‍රියාවක් කියලා එකක් නැහැ ක්‍රියාවලියක් තියෙනවා මේ ක්‍රියාවක් කියලා ගත්තොත් තමයි ඒකට උත්තර හොයන්න හදන්නේ ක්‍රියාවලියක් නම් උත්තරයක් තියෙන්න බෑ උත්තර රාශියක් කොට නැගෙන්න ඕන අපිට සම්පූර්ණ ප්‍රශ්නෙක තියෙන සංකෘතාවය දකගන්න සංකීර්ණතාවය දැනගන්න මේක බුදුන් වහන්සේ සඳහන් කරන දුක්ඛ සත්‍යයේදී පීල නට්ටෝ සංකතට්ටෝ දවන ගතිය, පෙළන ගතිය, සංකර ගතිය සහ වෙනස් වෙන සුළු ගතිය කියන්නේ. මේ දුක්ඛ සත්‍ය කියන්නේ එක හේතුවක් නිසා ආපු දෙයක් නෙවෙයි හේතු රාශියකින් සංකර ගතියක් තියෙනවා. අපි එකක් නතර කරන්න හදලා සනීප කරනයි කියලා කියන්නේ භයානකම දැනතු කරන වෙන. මේක දවන ගතිය, තවන ගතිය ඔය කොච්චර රෝග නැති කරත් තියෙන එක තියෙනවා. අපි හිතන්නේ මේ දවන තවන ගතිය අපේ කෙලෙස් නිසා. නැත්නම් අල්ලපු ගෙදර කට්ටිය ඌණීමක් කරලා වෙන්නේදී. නැත්නම් මේ ආණ්ඩුව කරන එක නම් හොඳ නැති හින්දා. නැත්නම් මේ වහිනින්ද කියලා. <clears throat> ඔක්කොමත් අයින් කරලා බලන්න සංසාරේ දවන තවන ගතිය තඹේක වෙනසක් වෙන්නේ. ඔයගොල්ලෝ යන්න තියෙන උපරිම පෝසත්කමට ගිහිල්ලා බලන්න ඕකේ සත්ත පහක වෙනසක් වෙන්නේ. වෙන්න තියෙන අන්තිම දුකට ගිහිල්ලා බලන්න සත්ත පහක වෙනසක් වෙන්නේ. ඔය දවන තවන ගතිය තමයි ඔකේ තියෙන්නේ. අපි හිතනවා මේ මගේ දවන තවන ගතිය මෙයාට නෑ. මම ඒක මේ මගේ මගේ ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් කියලා. ඒකටත් හේතු රාශියක් තියෙනවා. ඒකත් කොයි වෙලාවෙත් වෙනස් වෙවි තියෙනවා. ඒක පිළිගන්න කැමති නැහැ. නිසා අපි අතනත් උත්තර හොයනවා, මෙතනත් උත්තර හොයනවා, අරකත් පැච් කරන්න හදනවා, මේකත් පැච් කරන්න හදනවා. කොහේ කරත් වෙනසක් වෙන්නේ නැහැ. නිසා දැන් තියෙන එකෙන් වෙනසක් කවදාකවත් වෙන්නේ නැහැ. මෙච්චරයි මේකකින් සන්තෝෂයි කියලා ඉනස් කියන පුරුදුච්ච දවසේ නිවන තමයි. මේ ඇති. මෙච්චර තමයි මින් එහාට මොන්නම දශම ස්ථානයක්වත් වෙනස් කරන්න බෑ. නාතාවත් වෙනස් කරන්න බෑ. මේකට සතුටු වෙච්ච දවසේ ඕක තමයි නිවන කියන්නේ. ලද දෙයින් සතුට වෙනවා කියලා කියන්නේ. මේ තියෙන එකකින් එහාට මොන්නම දෙයක්වත් නැහැ. දෙන්නම් කියලා කවුරු හරි කියනවා නම් පිටිපස්සෙන් පිටියල්ලෙන් අත දික් කරගෙන ඇති. මට ගාස්තු කියවන්න කියලා බුදුහාමුදුරුවෝ එහෙමනම් කියනවානේ. අපි තාම හිතනවා මේට වඩා හොඳ එකක් හම්බ වෙයි කියලා. හොඳ තැනකට යන්න තැනක් තියෙයි කියලා. ඒ තාක්කල් තියෙනවා ඉතින් සෝරි කියලා තමයි කියන්නේ තියෙන්නේ. පිළිගන්න දවස වෙනකන් තටමන එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ආශ්වාසයේ මුලටත් එහා බලනවා කියන්නේ කලින් ප්‍රශ්වාසයේ අග දැකීම නේද? ඒක ලකුණක් අරගන්න ඕනේ ඊගාට එනවාමයි එන්නත් ඉස්සෙල්ලා මම සර්ච් ලයිට් එක දාන ටෝච් එක ගහන බලාගෙන ඉන්න ඕනේ ආශ්වාසය හට ගන්න. ඊගාට ප්‍රශ්වාසය හට ගන්නකොටත් හොඳට බලන්න මේ දෙකෙන් ආස්වාදයේ හට ගැනීම බලන්න ලීසි ප්‍රස්වාසයේ වැයවීම බලන්න ලීසි. මොකද ආස්වාදයේ ඉවර වීම සහ ප්‍රස්වාසයේ පටන් ගන්න එක ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. මොකද ආස්වාදයේ හියුම්ම පටන් ගන්නවා. ප්‍රස්වාසයේ සියුම්ම ගෙවිලා යනවා. නිසා ආස්වාසිය මුල බැලීම තමයි මංගල කාරණාවක්නේ කවුරුත් කැමති බබා හම්බ වෙච්චාම ඉස්සලාම කියලා බයස් බේබි සෝප් කැලක් ගිහිලා දීලා මේ ඕඩිකොලොන් ටිකක් එහෙම ගිහිලා දෙන මරණ ගෙදෙට්ට යනකොට මූණ අට කරගන්න යන්නේ බර්ත්ඩේ පාටි එකට අම්මෝ කොච්චර සෙල්ලම් කරත් බර්ත්ඩේ පාටි දාන්න ඕන. මරණයට යනකොට අම්මෝ ඒක හරිම සෞතුයි කාටවත් කියන්නත් හොඳ නැහැ කියලා. මේ ළඟදී ප්‍රසිද්ධ පොතක් අච්චු ගහලා තිබුණා. ඒකදී ෆොටෝ එකක් කරන් තිබුණා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක උපන්දින දවසක උපන්දින කේක් එකක් කපනවා. ඉතින් අහලා තිබුණා මේ උන්වහන්සේ කතා කරන්නේ ජාතිය දුකක් වශයෙන්ද කියලා. අවුරුදු 50කට ගත වෙලා මහානායක වෙන්න ඉතින් දැන් නායක වෙන්නත් එපා. නායක වුණාට පස්සේ බර්ත්ඩේ පාටි එකට ගිහිල්ලා ඒ හාමුදුර වෙනුවෙන් කේක් එකක් කපනවා. ඉතින් මේ මේ වගේ කෙනෙක් මේ ජාතිය උප්පත්ති දුකක් කියන එකක් ගැන කතා කරන්නේ. මරණයට නම් ඒගොල්ලෝ අම්මෝ නිවන් සැප ලැබේවා කියලා කිසි පැකිලීමක් නැතුව දෙනවා මරණයට පස්සේ ඕනම කෙනෙකුට කංකුම් වාගේ තමයි නිවන. මරණ එක විතරමයි ඕන කරන්නේ. වෙන මොනම සුදුසුකමක්වත් ඕනේ මැරිච්ච ගමන් බෝඩ් එකක් ගන්නවා. නිවන් සැප ලැබෙවා. ඉන්නකම් බයයි කියන්නේ. මොන જાතියක් කරයිද දැන් මේ මාසේ දැන් නිවන් සැප ලැබෙවා කිව්වට පස්සේ බොරු වැඩක් කරත් එමෙ කියපිනියක් තමයි මරණයට පස්සේ ෂුවර්නේ මැරරාමනේ. මේ තරම් මේක පටලවාගෙන තියෙනවා. හොඳයි නිකන් ඉන්නවට හොඳයි. බුදුහාමුදුරුවෝ මේ මේ සූත්‍රය කියවන්නේ. මේ සූත්‍රය කියවන්නේ එතකොට හතුම් පොලක ගහනවා බිම දාලා පාගනවා. තව ඉවර නෑ. සූත්‍රය තව ඉවර නෑ. උලනවා හොම්බ බිම බුදුහාමෝ. ඔය අඩු ගානේ ධම්මටිචි ඥානෙවත් ලබන්න ඕනේ කියලා තියෙනවා ඒව ලබන්න. ධම්මටිචිවත් නැතුව. මේ කියන්නේ SSCවත් පාස් වෙන තුමට සිවිල් සර්වන් කෙනෙක් වෙන්න ඕනේ කියලා කොච්චර නැතුවත් කරන්න බෑනේ තියෙන නීති හැටියට SSC පාසල මදි. ඩිග්‍රී එකක් ලබන්න එපා. CS යන්න. ඉතින් මම කිව්වත් එහෙම මම මම SSC පාස් මම දැන් තාටමනවා බෝධි පූජා තියෙනවා. මට කොහොම හරි CS වෙන්න ඕන කියලා. වෙන්නේ නැහැ මං කියනනම් මේක ලේසි කරලා. ධම්මටිච ඥානය ලබන්න නම් ධ්‍යාන අභිඥා තුච්ච කළ සලකන්න වචනයක මොහතකටවත් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට පස්සේ තමයි ධම්මටිච හම්බෙන්නේ. ඒක බං ධ්‍යාන මාර්ග මේ අභිඥා ලබන්න නුසුසුකමක් නෙවෙයි. එතකොට ලබන්නේ ඉන්ජු ඉන්ජු කියලා. ඒවට ගරු කරලා නෙවෙයි. මට ඕන වැඩේ කරලා දීපන් බැරනම් ඵලයක්. ඒවට කාදාකක් ගරු කරන්න බෑ. ගරු කරන්න ගිය ගමන් ඒවට අපි යට වෙලා අපි භවයට අවු වෙනවා. ධම්මත්‍ත්‍ති ඥානෙවත් ලබන්න බෑ කියලා හිතන්න ඒ විදිහට ඒක පිළිබඳව නියම සතියක් සහ උපේක්ෂාවක් නැතු කෙනෙකුට. ලැබුවත් ඒ ධානය ඒ පුද්ගලයා නොමකට යොමු කරනවා. දේවදත්තතුරු එතකොට ওই ක්‍රමයානුසාරණයට විදර්ශනා ඥානය නේද ලබා ගන්න පුළුවන්. පළවෙනි ජවනිකාවේදී හාමුදුරුවෝ රහත් වුණාට පස්සේ සුචි මහමුදුර කියලා අහනවා ඔබතුමන්ලා ගඟ මේ කියන ඥානෙ තියෙනවා. ඒ කියන්නේ ඉර්ධි විද්‍ය ඥාන තියෙනවා දිබ්බසෝද මොකක්වත් නැහැ කියන්නේ. ඊට පස්සේ සැකේට තමයි බුදුහාමුදුරුවෝ ගාවට යන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා මේ බේරලා පුබ්බේව කෝසුපීම ධම්මටි ඥාන පච්චා නිබ්බාන. ඔබට උඩ යන්න ඕන නම් ওই ප්‍රශ්නේ දැනගන්න ඕන නම් ওই ධානය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඉස්සලාම ධම්මටි ඥානෙ තහවුරු කරගන්න එදාට ඔබට තේරෙයි. ධම්මටි ඥානට යන්න බෑ මේ ලෝකේ අමතක නොකර. ඉස්සරහා පස්ස අමතක කරන්න දෝ වර්තමානට එන්න බෑනේ. අනුන්ගේ හිත හිතන්න කල්පනා කරන්න තියතිය. Tamanට වර්තමානට ගන්න අනුන්ගේ දේවල් අමතක කරන්න එපා. අඩුවනේ සතිය පිහිටවන්න මං කියන්නේ. දැන් සතියවත් පිහිටවන්න බෑ මේවා පිළිබඳව ආසාව පවතින. ඒ තියෙන සතියත් සෙකන්ඩ් හෑන්ඩ් සතියක් කෙලසිච්ච සතියක්. සතිය හරියටම ඇවිල්ලා උද්‍යප්පේ ඥාන මට්ටමේදී ප්‍රකට වෙන්නේ වර්තමාන වශයෙන් හිතන නිසා බුබ්බේ නිවාසානුසුත් නැහැ, දිබ්බ චක්කුත් නැහැ කියලා ඕනේ නැහැ කියලා බිම දලපා ගන්න එපා. මෙතන ඉඳගෙන වෙන තැනක බලන්න තියා වර්තමානයේ පැහැදිලි තහවුරු වෙන්න එපා කියලා කියන්න එපා. ඒකෙන් තමයි ධම්මටිඥානය. ඒ නිසා බුදුසෙන් කියන ඉස්සල ධම්මටිඥානය ආවොත් ඔබට ඕනනම් පස්සේ මාර්ගඵල ඥාන මේ අභිඥා ලබන්න ඔක්කොම සුසුකම් ලැබේ. නමුත් මේක ලබන්න ඉස්සෙල්ලා ඇති දේ ඇති හැටියට දැනගන්න. ඉතින් අපි කොච්චර ඔලේ අවුරුදු 2600ක් කරනකොට මොන මොන සංකරතහරා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අපි කල්ැතුව මනෝ චිත්‍රයක් පමාගෙන ඉන්නවා. ඒ කිය මනෝ චිත්‍රය කැඩෙන්නේ නැත්නම් ධම්මටිඥානෙ එන්නේ නැහැ. අපි අරගෙන යන ඒ හීන ලෝකෙ බිම වැටෙන්න එපා. ඒක හීනයක් බව දැනගන්න එපා. ඒකෙන් අවදි වෙන්න එපා. ධම්මටිචි ලබන්න. ධම්මටි ලැබුණ පස්සේ ආයෙත් ධ්‍යාන ලබන්නත් පුළුවන්. අභිඥා ලබන්නත් පුළුවන්. එතකොට මේ අභිඥා වලට දහස වෙන්නේ ඒ අභිඥා නිකාන්ති ඇති කරන්න යාට. ඒ අභිඥා වලට මේ මේ ස්වාමිත්වය ලබනවා. ඒක තමන්ගේ අත්‍යර්ථය තියාගෙන කරන්න පුළුවන්. දේවදත්තට උනේ ඒව මොකක්වත් නැතුව ධ්‍යාන අභිඥා ලැබුවා. ඊට ලේසියට හිතුවා මට බුදුන් මැරුවොත් බුදු වෙන්න පුළුවන්. අසාධ සත්‍යයට තාත්තා මරුවාම රජ තාත්තා වෙලා උඹ තාත්තා මරුවොත් උඹ රජ වෙනවා. ඒක කරගත්තා ඉස්සර. ඊට පස්සේ කිව්වා බුදුන් මරලා මම බුදු වෙනවා කියලා බලන්න මොන තරම් ලේසියට එහෙම නැත්නම් මේ අවස්ථාවාදී වුණාද කියලා. බුදුන් මරපුවාම මම බුදුන් වෙනවා. අර තාත්තා මරන විතර රජ වුණා වගේ කරන්න පුළුවන් කියලා. මේකෙන් තාම ධම්මටි ඥානවන්නේ. හැබැයි සීලව අභිඥා දිනුවා. වැස්ස වසන්න පුළුවන්, අකුරු ගහන්න පුළුවන්, ලෝකේ හොල්ලන්න පුළුවන්. ඉතින් මිනිස්සු පුදුම විදියට මේ දේවදත්ත කොටින්ම කියනවනම් ඒ කාලේ මේ සිවුරක් හම්බුනාට පස්සේ මිනිස්සු අතර ඡන්දයක් කියලා කියනවා දේවදත්තට දෙන්නේ මේ සාරිපුත්‍ර ස්වාමීන් කියලා. ඉතින් මිනිස්සු කිව්වලු සාරිපුත්‍ර හම්බුන මේ යලට මහට ගෝයන් කපන දාලට විතරයි එන්නේ දේවදත්ත හම්බුන අපිත් එක්ක උදේ හැන්දෑවේ ඉන්නවා නිතරම කතා කරනවා hina වෙනවා. ඒ නිසා 99.99 ඡන්ද හම්බලා තියෙන දේවදත්තට. නිතරම සපතුක බලන ආමුදුවනේ. හරිපුතාමතු වෙන්නේ හරිපුතරේම පාංශකුලට එන්නෙත් නැහැ. බණට එන්නෙත් නැහැ. පිරිතට එන්නෙත් නැහැ. මොකටද දීලා කියලා වුණා. ඒ තරම් ඒ මිනිස්සුගේ හිත මෙයත් යන්නේ ඒක අරගෙන එන්න තමයි මොකද මිනිස්සුගේ ලාභ සත්කාර ලබන්නේ. ඒ මම ওই සූත්‍ර තෝරන්නේ මේ වගේ සූත්‍ර දැන් හිතාන දරනකොට ඉවර වෙනවා මට <laughs> සූත්‍ර පිටකේ. මොකද ඒවමනේ මම තෝර තෝර බණට ගන්නෙ. බණට ගන්නෙ ඇත්තට මයි ළඟ තියෙන මොකද්දෝ එකට අර විපස්සනාවට නැඹුරු ගතියක් නැත්නම් විපස්සනාවට කියත හැකි බයස් කියලා. මොකද කියන්නේ? අබ්බැහියක් කියලා. ඒකට සාමාන්‍ය සමත විදර්ශනා කියලා භාවනා දෙකක් ඇතිවීමට හේතුව. හේතුව තියෙනවා. හේතු තියෙනවා ධම්මත් ඥානෙට ගියාට පස්සේ සමත පූර්වංගම විපස්සනා පූර්වංග යුගනද්ද ධම්මත් ධම්මුද්දච්ච පහන හතරම හම්බ වෙනවා. බුදුහාමුදුරනේ ධම්මත් ත්‍ිතිය තමයි පළවෙනිම ජංක්ෂන් එක. ඊට පස්සේ තමයි ශංකර ගන්න ඕනේ පොල් ගහලින් තමයි යන්න ඕනේ කුරුණෑගල පැත්තට යනවද මේ පැත්තට යනවද කියලා ඉස්සලා පොල් ගහ වලට යන්න. එතනින් තමයි මේ පාරවල් හම්බෙන්නේ. ඒ සමත ක්‍රමයක් නැත්තම් ඔතෙන් එන්න බෑ. සමාධියක් නැතුව ඔතෙන් එන්න බෑ. නමුත් ඒ සමාධිය සතියෙන් සහ උපේක්ෂාවෙන් මේ පන්නරේ ලැබලා තියෙනවා. එමෙ නැති උපේක්ෂාව නැ උපේක්ෂාවෙන් තම සතියෙන් පන්නරේ නොලබපු සමාධිය ඒ පුද්ගලයාටම අහේනිය පිණිස නැත්තම් තණ්හා වැඩිවීම පිණිස මාන්නේ වැඩිවීම පිණිස ප්‍රඥා මේ දික්ටි වැඩිවීම පිණිස හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒක භයානකයි. එයා ගොඩ ගන්න අමාරුයි සෑහෙන කෙනෙකුට අර මොකද මේ වැරදි පටලවා ගැනීම නිසා. ස්වාමීන් වහන්සේ මේක ඉස්සර වෙලා අවස්ථාවක ඔබ වහන්සේ අපිට ධර්ම කියා දෙන අවස්ථාවකදී කිව්වා ආශ්වාසය බලනකොට නාසාග්‍රය බලන්න උදාහරණයක් වශයෙන් කිව්වා අර ඒක අතහැරලා ගියොතින් පස්සෙන් ගියොතින් මේ ගේට්ටුව ඇරලා තියලා ගේට්ටි පහක ගියා වගේ හොරු ඇතුල් වෙනවා කියලා. දැන් ඒක කොහොමද ස්වාමීන් වහන්සේ මේ මේකට ගලපාගන්නේ? ආශ්වාසයේ මුල බැලීම සහ අග බැලීම. මේකට විසම වෙන්නේ කොහොමද කියලා කිව්වොත් මට ගලපන්න හරි කියයි. මොකද හන්දනේ? මේකට කොහොමද විසම වෙන්නේ? මේ කිසි ওই කියන එකත් එක්ක ගැටපස් නැහැ මෙතන. මට ඒක පහදලා දෙනවා සාමිනාස මට ඒ දෙක තේරෙන්නේ නැහැ. මට හිතෙන්නේ මේ දෙක එකිනෙකට විරුද්ධයි වගේ. නෑ විරුද්ධ ගේට්වේ ඉන්න මිනිහා ගේට්වේ බින්දගෙන පෙරහැරක් යනකොට මිනිහා කියන්නේ මේ පෙරහැරේ මුල. මේ මැද. මේ අග කියලා. ගේට්වේ මුලත් එක්ක පෙරහැරත් එක්ක ඇතුළට යන්න ඕන ගමක් නෑනේ. ඇත්තටම පෙරහැර බලන්න නම් පෙරහැරත් එක්ක ගිය විනාඩියට පෙරහැර බලන්න බෑ. එක තැනක ඉඳගෙන ඕනේ පෙරහැර බලන්න. එසා පෙරහැර බලන මිනිස්සු කල්ැතුව ගිහිල්ලා තනක් අල්ලගෙන වාඩි කොලයක් කලාගෙන බලා ඉන්නවා පෙරහැර තමයි පහු කරගෙන යන දෙයට මේ මුල මේ මැද මේ යගේ බලතැයි. ඔය ඕනේ නැට්ටුකින් අහන්න පෙරහැර බලන්න පුළුවන්ද කියලා? කාටවත් පෙරහැරක්. පෙරහැර දකින්න බෑ. මොකද එයා නරනට යන මනසට මොන පෙරහැරද? එයාට බලතැහි බලාගෙන ඉන්න මිනිස්සු පහු වෙන බව බලතැහි. ආනාපානයේ මුලැමැදක බලන එක තැනක ඉඳගෙන ඒක ස්ථාවර කරගෙන බලන එකයි තියෙන්නේ. ආස්වාසේ මුල මැද අග කියන තුන් ක්‍රියාව මුල කියන තරම් නාම රූප ධර්මයන්ගේ පැවැත්ම ඇතිවීම මේ මැද කියන්නේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම අග කියන්නේ නාම රූප ධර්මයන්ගේ භංගේ කියන්නේ නැතිවීම කියන තැන විදර්ශනාව කියන එක අපි කරනවා. ඒ තමයි කියන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති කියලා බුදුසෙන් කියනවා. ආනාපානයක් ගත්තොත් ආස්වාසයක් ගත්තොත් ඒ පුරුදු කරපු නැති මනසට ආස්වාසේ එකක් විදිහට නෙපේ හොඳට බලහිනකොට ඕක ඇතුලේ ආස්වාසේ ඇතුලේ ආස්වාස දහස් ගණක් තියෙනවා. ඒ හැම එකටමත් මුලක් මැදක් අගක් තියෙනවා. රුවා පේන්න පටන් අරගන්නේ අර මුල එකේ ගොරෝසු එකේ මුල මැදක බලන්න යනකොට ඒ සංසිඳනකොට ඒක පේනවා දැන් මේ padi පෙලේනකොට උඩට යනකොට padiyen padiyen padiyen padi කැඩි කැඩි කැඩි කැඩි කැඩි නෑනේ ආස්වාදෙත් තියෙනවා. මේ හැම කොටසකමත් තියෙනවා ඊට පස්සේ මුලක් මැදක් අගක්. හැම එකකටම ඇතිවීමක් සහ නැතිවීමක් සම්පාත කරලා බලන්න පුළුවන්. සීමාවක් නැහැ. සියුම් කරන්න කරන්න කරන්න වේග වෙන්න ගන්නවා. චාර්ජ් වෙන්න ගන්නවා. ඒක නැත්තම් තමන් ඒකට උත්සන්න වෙන්න ගන්නවා. ආසන්න වෙන්න ගන්නවා. සංසිද්ධිය ඈතින් ලබනකොටත් ඒකේ ඡායාව පේනවා. ලං වෙන්න වෙන්න වෙංග ඒක සජීවී වෙන්න ගන්නවා. ඒකේ මේකේ බලන්න සහ බලන දේ අතර සම්බන්ධය නැති වෙලා සම්පූර්ණ තමනුත් ඇති වෙනව නැති වෙනා වගේ බලනින මනුස්සයත් නිතරම ඇතිවීමෙන් නැතිවීම යන ගතියට යනකොට තමයි ඔය බය සැක සහලවන ගතිය එන්නේ එතෙන්දි තමයි. ඉතින් එතෙන්දි යන්න ඕනේ සූදානම් වෙලා මේ පෙන්නනවා මරණයේ ඉස්සරහට ගෙනල්ලා වැඩ කොටල් පෙන්නනවා. ක්ෂණික මරණය පෙන්නනවා සම්මුති මරණයට සූදානම් කිරීමක් වශයෙන්. භංග ඥානය කියලා කියන්නේ මේ අවස්ථාවටද? ඒව තාම ප්‍රසිද්ධ වෙලා නැහැ. තාම තියෙන්නේ මේ මුලක් මැදක් අගක් තියෙනවා කියලා කැටිත්තක රිත්තක පදාසික පෙන්නන්නේ. ඊට පස්සේ කඩ කඩ කඩ කඩ පුංචි පුංචි කෑලි බැලුවත් ඒක එහෙමමයි නිකන් ඔය සයන්ස් වල කියන හෙලෝග්‍රැෆික් මූල ධර්මයේ තියෙන කොයි අංශුවත් හැම එකම නියෝජනය කරනවා. කඩලා කඩලා බලන්න බලන්න බලන්න මරණය හැම චිත්තක්ෂණයකම වැසඟවි කියන. පුංචි පුංචි කොටසට කඩන්න කඩන්න කඩන්න තමන් මේ ඕජාව ලැබි වැඩියෙන් ලබනවා. සාරේ වැඩියෙන් ලබන ධර්මයට සම්බන්ධ වෙනවා. දෙවන්නේ කෝණේ නැහැ කියලා දෙන්නේ වෙලා. අස්පනා අපිට පේන්න ගන්නවා. ඒ නිසා ධර්මෝජාව වැඩි වැඩියෙන් ලබන්න නම් සමීපව බලන්න ඕන, උත්සන්නව බලන්න ඕන, ආසන්නව බලන්න. ඒක ආධුනිකයට බෑ. ආධුනිකය කරන්නේ ටික ටික ටික ධර්මයේ ආතින් අල්ලගෙන එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ ලං කරනවා. ලං කරන්න කරන්න කරන්න මේක ආවේශ වෙන්න වගේ එන්න පටන් ගන්න. ඒකේ හුඟක් ඉස්සරහට ගිය අවස්ථාවක් තමයි ඔය භංග ඥානය කියන්නේ මේ හැරි එනකොට මේක හෙල්ලි හෙල්ලි තියෙන කියලා බව දැනෙනකොට රිත්ත වශයෙන්ම කැටිත්ත වශයෙන්ම එතකොට පේනවා මේක ඒක සම්මසන ඥාන වශයෙන්. ඊර දිහා බලන්න කියනම ඊර නිතරම තියෙන්නේ සැලිසැලි තියෙන්නේ. බැලුවොත් එහෙම. වෙන විදිහකට ගත්තොත් එහෙම ඊර හඳ තරු වගේ දෙයකට නිකන් ඩම්පි ලෙවල් එකක් ඔය සර්වේ පාවිච්චි කරන ලෙවල් එකක් මොකද්ද මේ දුරදක්නයක් ඕනේ නැහැ. අල්ලන්නේ ඉස්සලා යනවා. තරුවකට දුරදක්නයක් යොමු කරන්න ඉස්සලා තිරේ හරහා ගිහිල්ලා ඉවරයි. ඒක මෙහෙම ඇද ඇද ඇද ඇද බල බල ඉන්න ඕනේ. තරුව නගින හැටි ඒ තරම් වේගෙ යනවා. අපිට පේන්නේ මේ තරුව තියෙනවා. ලං කරලා බැලුවොත් නැත්නම් ඉර දිහා බලන්න බෑ මොකද ඇස් දෙක අඳ වෙනවා. හඳ දිහා බලන්න පුළුවන්. හඳ බලන්නත් අර ඩම්පි ලෙවල් එකේ අමාරුයි. ඒක පල්ලෙහාට බහප් වෙලාක නැත්නම් සාමාන්‍ය දුරීක්ෂක දාලා බලත හැකි දාලා ફોકસ කරන්න ඉස්සලා බහලා ඉවරයි. අපිට දැන් බලනකොට නම් පේනවා හොඳ එතන තියෙනවා අපිට හොඳට කැමරාවක අටවගෙන ෆොටෝ ගන්න පුළුවන් කියලා. නමුත් දුරීක්ෂක දාලා බැලුවොත් නැහැ. ඒ තරම් අපේ මේ ආනාපානෙ හොඳට කිට් වෙලා කිට් වෙලා බලනකොට මේ සිද්ධිය ගලප ගන්න බැරි තරම් වේගෙන් මේක ශීඝ්‍ර වෙනසකට යනවා. එතකොට හිතා ගන්න බෑ මේ මේක මගේ ඇතුලේ වෙච්චර මේ මේ විද්‍යුත් පාදක යන්ත්‍රයක් වැඩ කරනවා වගේ මෙවුවා මේ තියෙනවද කියලා හිතා ගන්න බැරි තරම් ආසන්න වෙලා උත්සන්න වෙලා පේන සමහරු බය වෙනවා මානසික අසම තත්ත්ව අසම්බර තත්ත්ව තියෙන කට්ටියට මේ භූත දෝෂ කියනවා ගැහෙන්න පටන් අර ගන්නවා নানা ප්‍රකාර දේවල් වෙන්න පටන් ගන්නවා හරියට හොඳට සීලෙක හොඳ පිහිටි මානසිකත්වයක ගිහිල්ලා බැලුවොත් පේනවා මේක කොයි වෙලාවෙත් වෙමින් තියෙන. ඒක දිහා බලන්නේ නැති නිසා පේන්නේ. අපි කොයිලා ටෙලිවිෂන් එකනේ බලන්නේ, පත්තරේනේ බලන්නේ, නවල් එකනේ බලන්නේ. ඒකේ ඔය ගැහෙන්නේ නැහැ. ඒකේ ගහන්නේ වෙන ගැහිල්ලක්. මේ ඇතුලේ බැලුවොත් නම් උදාහරණ කියන දවස් 7යි බලනකොට වයින් වෙලා එනවා. කොහොමයි හොඳයි. ප්‍රශ්න හොඳයි. අපි වැඩිපුර විනාඩි 20ක් විතර අරගෙන තියෙනවා මේ සඳහා. ඒ නිසා අපි සක්මන් කාලය අඩු වෙනවා. අපි ඒ නිසා අපි මෙතනින් සතිවාරය સમાપ્ત කරමු. අපි හයමාට නැවත මෙතන රැස් වෙනවා. පරියන්ක වහන සඳහා. ශිල් දිනාට කෙරුවන් සාරණයි.